අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් ඉන්නවායයි සිතා ඉඳගෙන ඉන්න ඉරියව්වටම සිත යෙදූ විට ඉබේම දැනෙන හුස්ම රැල්ලට සිත යෙදුවෙමි. යන්තමින් දැනෙන නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ඊතා කෙටි වේලාවකදී සිහින් වී නොදැනී ගියේය. සිත නිදහස්ය සිවුරද නිසලව ඇත. ඊතා සැහැල්ලු බවක් දැනේ. පෙර දිනක මා ලියූ කමඨහන් වාතාවේ සටහන් වූ ඈනුම් යෑම හා කඳුළු ගැලීම දැන් නැවතී ඇත. සිරුරේ තිබූ වේදනාද නැත. නිස්කලංකව අවකාශය දෙසට බලා සිටිය හැක. වක්කඩක් කැඩුවා මෙන් සිතුවිලි ගලා ආයේය. නමුත් ඒවා දෙසම බලා සිට මම නොමේ මාගේ නොමේ මගේ ආත්මය නොමේයයි යනුවෙන් බලා සිටියෙමි. දින දෙකක් පුරාම පැවති සිතුවිලිද අවසන් වූ වාසේය. දැන් නිහඬ හිස් අවකාශය දෙසට බලා සිටීමේ හැකියාව ඇත. පර්යංකය පුරාම මේ निराமிස සැපෙන් පිය උරුමයෙන් සිටිය හැක. එහෙත් මා එයටද ඇලුම් නොකරමි. ගාම්භීර මහසයුර දැන් නිහඬය නිශ්චලය. නමුත් නිමේෂයකින් ඡණ්ඩ රැළහා කුණාටු පැමිණේ. ඒ නිහඬතාවය විනාශ කරાવી. මේ සිවුරද එසේයයි සිතමි. සක්මන් භාවනාව මම දැන් මෙතන පහසුවෙන් සිටගෙන සිටිනවා යනුවෙන් සිතාගෙන සිටගෙන ඉන්න ඉරියව්වටම සිත යෙදුවෙමි. ඉන්පසුව වේගෙන් සක්මන් තීරුව දිගේ එහාට මෙහාට වහර 10ක් පමණ ඇවිද්දෙමි. මනස තරමක් සංසුය, සංසුන්්‍යයි. ඉන්පසුව දකුණු වම දකුණ වම හා ඔසවනවා, තබනවා වෙනුවට ඔසල ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් දෙපා වලටම සිහිය පිහිටා කීප වාරයක් ඇවිද්දෙමි. සක්මන සමග හොඳටම යාළු වීමට හැකිවිය. ඇත්තටම සක්මන සිදුවන්නේ පාදය ඔසවා ඉදිරියෙන් තැබීමෙනි. එක තැනම පාදය තැබුවොත් ඉදිරියට යාමක් නැත. සක්මනේදී එසවූ පාදය ඉදිරියට ගෙන ගොස් බිම තැබිය යුතුය. කීප වාරයක් මෙය නිරීක්ෂණය කිරීමෙන් පසු සිතින් නොකියා ඇවිදිනවා යනුවෙන් සිහිය පිහිටුවාගෙන අපහසුවෙන් තොරව ඇවිද්දෙමි. එවිටද සිදුවන්නේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යන ක්‍රියා තුනයි. සිතේ විධානයකින් තොරව පාද ක්‍රියාත්මක වේ. එසවීමේ හේතුව නිසා ඉදිරියට ගෙන යාම සිදුවේ. ඉදිරියට ගෙන යාමේ හේතුව නිසා ම පාදය බිම තැබීම සිදුවේ. පළමු පාදය බිම තැබීම නිසාම පසු පාදයේ එසවීම සක්මන සඳහා කළ යුතුය. එස වූ පාදය පෙරසේම හේතුඵල වාදය අනුව ක්‍රියාත්මක වේ. හරියටම මෙය ජීවිතය වගේ. පාදයේ එසවීම සමානයි ඉදීම, ඉදිරියට ගෙන යාම සමානයි ජීවිතය පුරා පින්පව් රැස් කිරීම, බිම තැබීම සමානයි මරණය. සක්මනේදී සිදුවේ නොනවතින ගමන හැමදා කොතනින් කවදා කොතනින් ආරම්භ වූයේදයි නොදනිමි. කෙලවර සොයා යාමට උත්සාහ දරමි. මේ ආයුරින් සක්මන දෙස බලා බොහෝ වේලා සක්මන් කරන විට හේතුඵලයක් මිස නාම රූප දෙකේ සම්බන්ධතාවයක් නොදැනුනි. රූපය පමණක් ග්‍රහණය විය. නාම රූප වෙනස් වීමක් දැයි පහදා දෙන්න. සිහිය පිහිටුවේ වීමේ යම් වරදක් ඇතොත් අනුකම්පාවෙන් පහදා දෙනමෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපිට මේ සක්මන් කරද්දී ඒ තරම් හුඟක් හිතන්න යන්න එපා. එක එක විදිහට අපිට දෙ වැටහෙන්න පුළුවන්. අපිට තියෙන්නේ පුළුවන් තරම් මනස නිශ්ශබ්ද කරගෙන පුංචි දරුවෙක් හරියට නිකන් මේ බොහොම නැවුම් විදිහට පාද තියෙනවා වගේ තමයි අපිට මේ සක්මන කරන්න තියෙන්නේ. ඇතැම් වෙලාවට ඉතින් විවිධ අන්දමින් වැටහීම් එනවා. ඒක පුංචි දොරක් ගියාට පස්සේ අතහැරලා දාන්න. ඒ කියන්නේ ඒක ඔස්සේ දිගින් දිගට හිත හිත යන්න එපා. ඒ කියන්නේ අපිට විවිධ අන්දමට ඉතින් අර පටිසමුපාද වශයෙන් වෙන්න පුළුවන්. ওই වගේ විවිධ දෙයකට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඒකට අහු වෙන්න ගියොත් එහෙම සක්මන මගහැරෙනවා. මම දන්නේ මේක මේ සක්මනේ යෙදෙමින් යෙදෙමින් ඉන්න අතරවාරදී ආපු සිතුවිලි ටිකක්ද එහෙම නැත්නම් පස්සේ සක්මන අවසන් වුණාට පස්සේ ආපස්සට තමන්ගේ අත්දැකීම දිහා ප්‍රත්‍යවේක්ෂා කරලා බලද්දී ආපහු හැරිලා බලද්දී වෙච්ච දේ ගැන ආපුසිත වෙනද කියන්නේ හරියටම දන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ සක්මනේ වෙන අවස්ථාවේදී නම් හිතේ විවිධාකාර විදිහට මතුවෙන විවිධ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් මේ ඒ දැනෙන දේත් එක්ක ඉන්න තියෙන. බොහොම නිහඬ මනසකින්, නිශ්චල මනසකින්, නැවුම් මනසකින් සංසිඳිච්ච මනසකින් මේ අත්දැකීමත් එක්ක ඉන්නයි තියෙන්නේ. එහෙම ඉන්නකොට එකපාරටම සමහරලාට යම් යම් වැටහීම් වෙන්න පුළුවන්. ඒ වැටහීම උනත් පාදක කරගෙන දිගින් දිගට හිතන්න යන්න එපා. අතින් එකතු කළා. අපිට තියෙන්නේ ආයෙත් නැවතත් සක්මනට යන්නයි. ඒ හැර කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්නත් පුළුවන්ද? ඔව්. හොඳයි. <clears throat> කොච්චර කල්පිට භවනා කරනවද? අවුරුදු එකමාරක් දෙකක් විතර. එකමාරක් දෙකක් විතර. හොඳයි. එතකොට මේ ඉඳගෙන කරන භාවනාවේදී ආනාපාන සතියද දිගටම කළේ? එහෙමයි. එතකොට ආනාපාන සතියෙන් හිත සෑහෙන දුරට එකඟ වෙලා කියන්නේ හෙල්ලෙන්නේ නැතුව වගේ නිකන් වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව නාසිකාග්‍රයේ මතම රඳවගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? එහෙම. ඒක කොච්චර විතර කාලයක් තිස්සේ තියෙනවද? පරියන්ක පුරාම වගේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ දැන් කොච්චර මම කියන්නේ ඔය මට්ටම දැන් මාස කීපයක් තිස්සේ අත්දකින්නද? දැන් දැන් අවුරුද්දක් විතර තිස්සේ අත්දකින්නවද? කොහොමද? දැන් එහෙම මට ඉන්න පුළුවන් වුණාට අර ශරීරයේ වේදනාවල් අර ගොඩක් දැනුණා. හරි. දැන් මේ දවස් දෙක තුනක් පුරා මම එක දිගටම පරියන්කේ ටිකක් වැඩියෙන් වැඩුවා. හරි. එතකොට ඒක නිසා ඒ වේදනාවල් අර මේවා නැතුව ගිහිල්ලා එක දිගටම දැන් ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. ඔව්. ඒ කියන්නේ මීට කලින් ඔහොම හැකියාවක් තිබුණේ නැහැ. නෑ. වේදනාවල් එහෙම ආවා. අර ඇනුයි කඳුළු ගැලීම ඒව සිද්ධ වුණා. ඒවත් ගොඩක් දිගට තිබුණා සමහර පරියන්ක වලදී ඇනුන් 16ක් විතර ගිය වෙලාවල් තිබුණා. හරි. එහෙම දිගටම කරගෙන කරගෙන යෑමදි තමයි මේ தත්ත්වය ඇති වුනේ. ඇති වුනේ. හොඳයි. ඒ ඇනුන් ගිය පරියන්ක ගැන පොඩ්ඩක් මතකයක් තියෙනවද? ඒ කියන්නේ දැන් අපිටම පරියන්කේ විනාඩි 45ක් විතර ගියාට පස්සේද ඔහොම ඇනුන් යන්න ගත්තේ? පැය භාගයක් විතර ගියාට පස්සේ 20ක් විතර වගේ. හොඳයි. එතකොට අරමුණු කරන් හිටියේ මොන වගේ තත්වයක්ද? නෑ එතකොටත් මේ සිතුවිලි නෑ. හරි. හුස්ම නැතුව ගිහිල්ලා තියෙනවා. ඔව්. මං හුස්ම දිහාම බලාගෙන හිටියා. හරි. හුස්ම දිහාම බලාගෙන ඉන්නකොට තමයි අර ඇනුම සිද්ධ වෙන්නේ. හරි. ඒකේ වරදකුත් නැහැ. දැන් ආයි නැවත වුණත් ওই දේ පටන් ගත්තට ඒකේ වරදකුත් නැහැ. ඒ කියන්නේ අපි භාවනාවේ එක්තරා අන්දමකින් ඒ කියන්නේ අපි ඉඳගෙන ඉන්න මේ පරයන්ක භාවනාවේ අවසානයේ නිරූපණය වෙන ඔන්න වගේ ඈනුම් peelියක් යෑම හරහා. එතකොට ඉතින් අපිට ආයි ඒකෙන් පස්සේ ඉඳලා වැඩක් නැහැ. මේ ආයි නැගිටින්න නැහැ තියෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ යන්න තියෙන්නේ සක්මනට. ඒ කියන්නේ අර එක්තරා අන්දමකින් අපි ටිකක් වීරයකින් සමාධියකින් අපි මේ හිත පැවැත්වීමේ අවසානය එළඹෙනවා. ඒ එළඹෙන්නේ ඔන්න ආර වගේ ඈනුම් peelියක් යෑමෙන්. ඒක කිසි වරදක් නැහැ. ඒ ඒ ටික යන්නත් ඕනේ. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට ඒක වෙනවා. ඉතින් ඒක යන්න ඉඩ දෙන්න ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අපිට තේරුම් ගන්න තියෙන ආ මේ ඇනුම් පෙළේ දැන් ගියා. ඊට පස්සේ ඉතින් මේ තවදුරටත් පරයන්ක ඉන්න උවමනාවක් නැහැ. ඉතින් ඒ වෙන දේ වෙන් වෙලා ඉවරයි. ඊට පස්සේ නැගිටින්නයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ සක්මනට යන්නයි තියෙන්නේ. ඊට පස්සේ දැන් يعني කායික වශයෙන් දැනෙච්ච වේදනාවන් නැත්තම් ධාතු ලක්ෂණ එහෙම මේ ඔය ආනාපාන සතිය ඉන්නවට අමතරව කොයි කාලෙකවත් නිකන් නිරීක්ෂණය කළා හැම බලලා නැද්ද? ඉස්සෙල්ලා බැලුවා. ඔව්. එතකොට කකුල් තදවීම පපුව අර ඉර කරලා තියෙනවා වාගේ ලොකු වරපටකින් බැඳලා තියෙනවා වාගේ ඒවා තිබුණා ඒවා තිබුණාට ඒවා අතරින් ආනාපාන සතිය දිහාම හුස්ම රැල්ල දිහාම තමයි බලාගෙන බලලා හිටියේ හොඳයි ඒක කොච්චර කියන්නේ අවුරුද්දක් විතර තිස්සේ කළා ඔව් අවුරුද්දක් විතර හොඳයි ඉදිරිදිත් භාවනා කරනවද කරනවා කියන්නේ දවසට පැය දෙකක් තුනක් සමහර දාට විනාඩි 45ක් විතර සමහර දාට බැරි වෙනවා සමහරවිට පැය දෙකක් විතරක් කරන්න පුළුවන්. කරනවා. හරි. එහෙනම් තව ටිකක් දැන් වර්තමානයේදී ආනාපානට හිත ගත්තට පස්සේ අ කියන්නේ දිගට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත එහෙම යන්නේ නැතුව තියාගෙන ඉන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. එතකොට එතකොට නිකන් Tamanට දැනෙන්නේ ඔහේ ඉන්නවා වගේද නැත්නම් නිකන් හිත බොහොම සතුටින් පාවෙවි වගේ නිකන් සතුටුත් දනවමින් නිකන් රැලි රැලි යනවා වගේ එහෙම තත්ත්වයක්ද මොන වගේ දෙයක්ද අත්දකින්නේ? ඇඟට සැහැල්ලුවක් දැනෙනවා. ඔව්. එතකොට හිතත් සැහැල්ලුයි. වරින් වර දැන් අද දවසේ වාගේ සිතුවිලි එනවා. එතකොට මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා හිතපුවාම ඒකත් පාවෙලා වාගේ යනවා. වලාකුළු පාවෙලා යනවා වගේ සිතුවිලි ඉවර වෙලා යනවා දැනෙනවා. හොඳයි. දැන් නිකන් කියන්නේ කෙලින්ම හිත දිහා බැලෙනවද? බලාගෙන බලන්න පුළුවන්. අහුවෙන්නේ නැහැ යන දේවල් වලට. නැහැ. එහෙමනම් යන විදිහ හොඳයි. වෙනසක් කරන්න අවශ්‍යත් නැහැ. එහෙමනම් ආනාපාන සතියෙන් ටිකක් يعني ওই විදිහටම ආනාපාන සතියෙන් ඉන්න ටිකක්. ඊට පස්සේ බොහොම ක්‍රමානුකූලව හිත දිහාම බලමු. චිත්තානුපස්සනාවෙන් යන්න පුළුවන් එහෙමනම්. එතකොට හිත සිතුවිලි ටිකක් කොහොම අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? හිස් තැන. ඊට පස්සේ මේ හිත කොහෙද ගිහින් අල්ලන්නේ? කොහෙවත් නැහැ හිස් තැනක් පේනවා හිස් හිස් අවකාශයේ විතරයි. විතරයි තියෙන්නේ. මුකුත්ම නැහැ. එතකොට එතන ගිහිල්ලා නිකන් ඒ අපි තුමුන් සිතුවිලි ටික අවසන් වුණා. අවසන් පස්සේ මෑණියන්ට තේරෙන්නේ නිකන් හිත නිකන් කිඳා බැස්ස වගේ දෙයක්ද නැත්නම් මොන වගේ හැඟීමක්ද ආවේ? සැහැල්ලු. එච්චරයි. පාවෙන වගේ සැහැල්ලු ගතියක්. හොඳයි. බලන්න මේ සක්මනේදී එහෙම එහෙම අත්දැකද ඔය මට්ටමක් නැද්ද? සක්මනේදී ඇත්තටම සක්මන කරගෙන යනකොට අර හිතෙන් කියන්නේ නැතුව යනකොට සැහැල්ලුයි. ඔව්. සැහැල්ලුවෙන් ඇවිදගෙන යනකොට මේ සක්මනක තියෙන ඇත්ත తත්වේ තමයි මේ මේ ක්‍රියා තුන කියන එක හොඳටම තේරුණා ඒක. එතකොට කිසිම ආයාසයක් ගන්න නැතුව දිගටම ඇවිදගෙන යන්න පුළුවන්. පුළුවන්. හොඳයි. හරි. මම ඇත්තටම මේ කෙලවරයට ඇවිදිලා හිතනවා එහා කෙලවරට යනකම් සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්ද කියලා හිතලා එහෙම යනකොට නිකම්ම ඇවිදිනවා කියන එක විතරයි සිහියට ගන්න ඕනේ එහෙම ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනවා. හොඳයි. වරදක් නැහැ. බලන්න පුළුවන් තරම් ඒ විදිහට සක්මන දැන් තව සැහැල්ලුවෙන් වෙන්න දෙන්න. දැන් අපි ඉස්සර ඉස්සරනේ අර හුඟාක් වීරයෙන් අරමුණට හිත තියාගෙන යන්නේ මොකද නැත්නම් හිත පිට දුවනවනේ. දැන් එහෙම ඕනේ නැහැ. දැන් බොහොම සැහැල්ලුවෙන් යන්න. දැන් ඒ කියන්නේ අනවශ්‍ය විදිහට වීරය යොදන්න ඕනෙත් නැහැ. බොහොම නිකන් සැහැල්ලුවෙන්ම සක්මන ඔහේ කෙරෙන්න ඉඩ හරිනවා. Taman නිකන් ඒ දිහා බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. යන විදිය හොඳයි. සක්මනේදිත් අර වගේ හිත කියන්නේ අරමුණක් හැසුරු කරන්නේ නැතිව තත්යකට ආවොත් ආයේ අරමුණක් දෙන්න ඕනෙත් නැහැ. පොඩ්ඩ දැන් දැන් හෙට ගියාට පස්සේ බලන්න දැන් ගිහිලා ගෙදරින් මේ කරනවන වෙනවනේ. ජොට්ටක් බලන්න එහෙම දැන් තව තව පුහුණු කරනකොට මේක තව තව සැහැල් වෙලා හිත අර මේ ඉඳගෙන කරන භාවනාවේදී අත්දැක්කා වගේම එනවනම් මේ සක්මනේදිත් හිත අරමුණක් ඇසුරු නොකරන මට්ටමක් ඒ තත්ත්වෙම තමයි වර්ධනය කරන්න තියෙන්නේ. පුළුවන් තරම් අර දැන් මම හිතන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට දැන් මේ නේද තේරෙන්නේ නැතිනේ මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා. ඒ නිසා අපේ හිත ටික ටික ඔය වගේ يعني මුලින් අරමුණු ඇසුරු කරමින් අපේ සතිය දියුණු කරනවා. ඊට පස්සේ සෑහෙන කාලයක් අපි යෝග ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඊළඟට ඔන්න අරමුණු රහිතවත් අපිට සතිමත් වෙන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඊට පස්සේ අන්න ඒ පැත්තට තමයි පුළුවන් තරම් හිත වර්ධනය කරන්න තියෙන්නේ. එතකොට මුලින් පොඩ්ඩක් ඔන්න අරමුණු ටික ඇසුරු කරලා ආයෙත් අපි මාර්ගය හදා ගන්නවා නැත්නම් අපේ ජවය හදා ගන්නවා. යම් අවස්ථාවක හිත මේ අරමුණු වලින් තොරව ඉන්න පුළුවන් තත්ත්වයට ආවනම් ඊට පස්සේ පුළුවන් තරම් ඒ ඒ සැහැල්ලීම පවත්වනවා. පුළුවන් තරම් අනිත් එදිනදා කටයුතු වලදීත් පුළුවන් තරම් හිත මේ නිශ්ශබ්දව වැඩි මේ කියන්නේ අපේ ඇතුලේ කතාව පුළුවන් තරම් අඩු කරලා ඉන්න උත්සාහත් වෙන්න. හොඳයි. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා හට හිත පිට අවම කරගෙන යටිපතුලට සිහිය යොමු කර දිගු වේලාවක් සක්මන් කළ හැක. පෙර දින උදේ සතිමත්ව පැයක් පමණ වැලිමලුවේ සක්මන් කළෙමි. වැලිවල රළු සිනිදු ස්වභාවය පතුලේ වැලි තැවරි වැටෙන ස්වභාවය හොඳින් දැනේ. ඊට පසුව මා වැලිමලුවේ බංකුවේ වාඩි වී මම දැන් මෙතන හිඳගෙන සිටිමි යයි සිතා ටික වේලාවකින්ම සතිමත් වී හුස්ම රැල්ල නොදැනී ගියේය. ඊට පසු මා වටා මද ආලෝකයක් සහිත පසුබිමක් විය. සිතවිලි ඒම නතර වී ගියේය. ඉඳහිට සිතවිල්ලක් ආවද වැඩි කාලයක් සිතුවිලි වලින් තොර විය. එම එළියද ටික ටික වැඩි විය. ටික වේලාවක් සිට නැවත මා සක්මන් පටන්ගත් විට එම ආලෝකය මා වටා ටික වේලාවක් තිබී නැතිව ගියේය. හවස් වරුවේ භාවනා කිරීම නීරස වූ අතර කම්මැලි ස්වභාවයක් ඇතිවිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට සුදුසු කමටහනක් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. හොඳයි. කාගෙන්ද කියන්න පුළුවන්? හොඳයි. තෙරුවන් සරණයි. දැන් මේ කියන්නේ ගෙදරදී එහෙම භාවනා කරනවද? ස්වාමිනාංශ ගෙදරදී නම් කරනවා බොහොම අඩුයි. නමුත් මම නිතරම මේ නිස්සරණ වනයේට හරි එනවා දින 5කට හරි 7කට හරි. හරි. එතකොට දැන් ඒ කියන්නේ දැන් අර පරයන්කෙදී පරයන්ක හරි ඉඳගෙන භාවනා කරද්දී දැන් කියලා තියෙන අර ආලෝක සබහායක් එනවා කියලා. ඒක හොඳට නිකන් ආත්පස පැතිරලා හරි නැත්නම් හොඳට වර්ධනය වෙලා ප්‍රභාස්වර වෙලා තියෙන තත්ත්වයක් දත්ත කියන්නේ. නෑ ගොඩාක් ප්‍රභාස්වර සබහායන් නෙමෙයි සානන්ස. ඒ කියන්නේ මුලින් අඳුරු අඳුරු සබ යන්තම් එළියක් තිබුණේ. හරි. පස්සේ ටික ටික ඒක වැඩි වුණා. හරි. ලොකු ආලෝකයකුත් නෙමෙයි. හරි. නමුත් අර සක්මනේදී නම් ගොඩාක් ආලෝකයක් තමයි තිබුණේ. ආ ඒ කියන්නේ සක්මනේදී වැඩි ආලෝකයක් තේනවා මේ පරයන්කදී එච්චර ආලෝකයක් ආවේ නැහැ. එහෙමයි. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ හුඟක් ඔය ආලෝකයට මේ කියන්නේ අපි සක්මනක් කරන්නේ ඉඳගෙන භවනා කරේ සක්මන කරපු මේ ප්‍රදේශයේද නැත්නම් මෙහෙ ඇවිල්ලාද? එහෙමයි. වැලිමලුවමයි. වැලිමලුවමයි. හා කමන්නේ. පුළුවන් නම් දැන් ඒ කියන්නේ පොඩ්ඩක් අපිට සමත පැත්තකිනුත් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් ආලෝකයක් ආවහම තාම දැන් ඒ හැම පරයන්කයක් ගානම ඔහම ආලෝකයක් එනවා කියලා විශ්වාසය තියෙනවද? ස්වාමිනාංශ ඒ කියන්නේ ඉස්සර නම් මට වාඩි වෙනකොටම අර ආලෝකය හොඳටම තියෙනවා. ඔව්. නිතර මේක තිබුණා දිගටම වගේ ඊට පස්සේ භාවනාවට එන එක නතර වුණෙන් ඒක එහෙම කැඩිලා ගියා. අහහ. පැති දෙකෙන්ම යන්න පුළුවන්. ඕනනම් තව ටිකක් ඉතින් විපස්සනා නැත්තම් සමත පැත්තෙන් යන්නත් පුළුවන්. ඔය ආලෝකය පදනම් කරගෙන. දැන් අපි ආලෝකය එනවා බොහොම ඒ කියන්නේ ආනාපාන සතියේ ටිකක් දුර ගිහිල්ලා ඔය එන ආලෝකයයි අපේ හුස්ම රැල්ලයි නිකන් දෙක එකට නිකන් හා වෙනවා වගේ තත්වයක් එන කම්ම අපේ හුස්ම රැල්ල එකයි යන්න තියෙන්නේ. එතෙක් මේ ආලෝකය දිහා බලන්න යන එක අපිට පාඩුයි. මොකද එතකොට අපි මේ හේතු ටික සකස් කරනවා වෙනුවට මේ ප්‍රතිඵලය දිහා බැලීමක් වෙන්නේ. ඒ නිසා දැම්ම ආලෝකයේ දිහා බලන්නේ නැතුව පුළුවන් තරම් හුස්ම රැල්ලත් එක්ක යනවා. යනකොට යනකොට යනකොට අර ආලෝකය ඇවිල්ලා නිකන් තමන්ගේ ඇස් ඉදිරිපිට බොහොම තමන්ට පහසු තැනක ඇවිල්ලා නතර වුණා වගේ වෙනවා. ඒකයි හුස්ම රැල්ලයි දැන් නිකන් එකට එකතු වෙනා වගේ දෙයක් වෙනවා නම් ඒ කියන්නේ අන්න ඉබේටම බැලෙනවා එතකොට. කියන ආයි හුස්ම රැල්ල අයින් කළා මේක දිහා බලන්න ඕනේ කියලා ක්‍රම මේ වැඩ දෙකක් නැහැ. දෙකම එක වෙලා. දෙකම එකට නිකන් සමපාත වෙලා වගේ. ඒ වෙලාවේ මේක දිහා පොඩ්ඩක් බලන් ඉඳීම හරහා පොඩ්ඩක් තව එහාට මේ සමත පැත්තෙන් සමාධි දියුණු කරන්න පුළුවන්. ටිකක් එහෙමත් දියුණු කළා ඊට පස්සේ අපිට විපස්සනාවට යන එක මම හිතනවා يعني මේ හැකියාව තියෙන හින්දා එහෙම කරන්න එහෙම. ඒ කියන්නේ දැනට හැබැයි ඉතින් ගෙදර ගිහිල්ලත් කරන්න වෙනවා ඉතින්. සානංශ මට ඒ කියන්නේ සක්මන තමයි ගොඩාක්ම පිහිටන්නේ. සක්මන නම් ඒ කියන්නේ මුල්ම දවස්වල උනත් අර මට මගේ ඇටසැකිල්ල ඒ පේන ඒ වගේ එහෙමත් තිබුණා. ඒ කියන්නේ මම යනකොට මගේ ඇටසැකිල්ල තමයි ඒක මං හිතින් හිතලා නෙමෙයි. එහෙම පේන්න එහෙමත් තිබුණා. දැන්ටමනත් ඒ කියන්නේ සක්මනේ මම කකුල තියෙනකොටම මට දකුණ නම් දකුණ කියලා එකපාරටම හිතන්න පුළුවන්කම 100 පවතින පුළුවන්කම තියෙනවා. දැන් මොකක්වත් ඒ කියන්නේ වචන වලින් මුකුත්ක්ත්ම කියන්නේ නැතුව විතර්ක පහල කරන්නේ නැතුව පුළුවන් තරම් මේ දැන් සක්මන තනිකරම අපි මේ පාවිච්චි කරමු විපස්සනා පැත්තට. එතකොට මේ දෙකම වැඩෙනවා. ඒ හින්දා සක්මනේදී කරන්න තියෙන පුළුවන් තරම් ඔන්න වම් පාදයේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තැන මොකද වෙන්නේ? ඒ ස්පර්ශයේ හිත තියන්න. ස්පර්ශයට මොකද වෙන්නේ? මෙතන ස්පර්ශය කියන්නේ අපි ස්පර්ශයක් කියලා කියන්නේ මෙතන තද ගතියක් තියෙනවා රළු ගති බුරුල් ගති උණුසුම් ගති වගේ රාශියක් තියෙනවානේ. ඒ හැම දෙයක්ම බල බලා ඉන්න. ඊට පස්සේ ආයි දකුණු පාදයේ තියෙනවා. එතෙන්දිත් ඒ දෙකම බලනවා. ආයි වම් පාදයේ ඒ දෙකම බලනවා. එතකොට මෙතන ටිකක් මේ වෙනස් ස්වරූපයකින් වර්ධනය වෙනවා. ඊට පස්සේ මෙතනදී ආලෝකය ආවට ආලෝකය දිහා බලන්න යන්න ඕනේ මෙතෙන්දී බලන්න මේ කියන්නේ අර පාදය දිහා බලනකොට එතෙන්ටත් ආලෝකය යාවි. ඒකේ වරදකුත් නැහැ. ඒ ඉඳා කියන්නේ අපි සක්මනේදී ආනාපාන සතිය කරන්න ගියොත් තමයි ඔන්න ආලෝකය ඇවිල්ලා මේ හරිය නතර වෙන්නේ. එහෙම නැතු අපි පාදයක් පාදයක් ගානේ එතන එතන හොඳට මේ ස්පර්ශයත් එක්ක ඉන්න ගත්තොත් ඒක අපේ අර සමාධිය නැත්නම් අපේ එකඟතාවය අර වැඩේට උදව් වෙනවා. කෙලින්ම සමාධිය කෙලින්ම විපස්සනාට උදව් වෙනවා. ඊළඟට ඉඳගෙන භාවනා කරද්දී ආනාපාන සතියෙන් යද්දී අර වගේ හොඳට ආලෝකය එනවනම් පොඩ්ඩක් තව සමාධිය දිනු කරත්තට වර්ධන්නේ නැහැ ඒක පාවිච්චි කළා. ඊට පස්සේ හැබැයි අර දැන් ඕක වර්ධනය වෙන වර්ධනය වෙන සමාලාවට ඉතින් ඕකේ අර ආලෝකයට කිඳා බැහිලා නිකන් නිමග්න වෙලා වගේ ඉන්න පුළුවන් ශක්තිය ගොඩනගෙනවා. එහෙමත් ඉතින් ටික කාලයක් ඉන්නත් පුළුවන්. ඉතින් මේ يعني වයස යනුව තමයි ඉතින් මම මේ කියන්නේ. මේ කියන්නේ හුඟා නා කියට නම් කියන්න අමාරුයි. දැන් ඉතින් වයස තියෙන හින්දා තව ටිකක් ඉතින් ඔය ඒවත් එක්ක පොඩ්ඩක් ඉතින් මේ කියන්නේ අත්දැකීමක් ලැබුවට වරදක් නැහැ. ඒ හින්දා අපි ඔකෙන් ගිහිල්ලා හැබැයි ඕ දැන් ඒ වෑන් ඉඳීම නෙමෙයි භවනාව. ඉතින් එතන අපි ගිහිල්ලා එතනින් ලැබෙන සුවයක් තියෙනවා. එතන ලැබෙන අ කියන්නේ ditta dhamma සුවයක් තියෙනවා. නමුත් එතන අපේ රැඳීම නෙමෙයි ඇත්ත වශයෙන්ම වෙන්න ඕනේ. ඒක පාවිච්චි වෙන්නේ හුදු සමාධියක් දිනු කරගන්න විතරයි. ඊට පස්සේ ඒ හදාගන්න සමාධිය අනිවාර්යයෙන්ම අපි මේ කායික වශයෙන් නැත්නම් වේදනාවක් වශයෙන් සිත වශයෙන් දේවල් නිරීක්ෂණය කරන්න පාවිච්චි කළ යුතුමයි. එහෙනම් අර අරක පොඩ්ඩක් දියුණු කරගත්තට කමන්නේ මේ ටික කාලයක් ඒක හොඳට කියන්නේ හැදෙනකන් ඒක දියුණු කරන්න. දියුණු කරාට පස්සේ ආයි මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට යොදලා බලන්නයි තියෙන්නේ. හොඳයි. පෙරවන් සමයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පසුගිය දින දෙක තුල මාගේ භාවනා වාරවලදී කළ නිරීක්ෂණ මෙසේ දක්වමි. සක්මන් භාවනාව සෑම පියවරක්ම සතියෙන් යුතුව තබන විට විලුඹ ප්‍රදේශයේ ලනු පැදුරේ ගොරෝසු බවින් තොර කොට්ටයක් මත තබන බව හා පාදයේ කෙළවර පමණක් රළු බවට දැනේ. ඇතැම් විට තෙත බවක් යටිපතුලට දැනේ. විලඹ පමණක් විලුඹ පමණක් හා මදක් ඉදිරියෙන් මුදු බවක් දැනේ. සිත මාරුවෙන් මාරුවට පාදයේ එසවෙන වරක් පාසා ඒ ඒ පාදයට යොමු වෙයි. සක්මන විපස්සනාවට යොමු කිරීමට කැමැත්තෙමි. ධාතු වශයෙන් හෝ නාම රූප වශයෙන් කලින් කල පරිදි බ්‍රැකට්ස් ඇතුලේ පරයන්කය මුලදි මෙන් සිත සැඟවි නොයයි. සිත විසින් සිතුවිලි නිරීක්ෂණය කරමි. එහෙත් එවිට සිතුවිලි මුල්මනින්ම නතරව නිරීක්ෂණය කරන සිත දෙස බලා සිටී. එය හරියට කුඩා ළමයෙක් යමක් අන් අයට නොපෙනී ගන්නට පැමිණ කිසිවෙකු ඉන්නා බව දැන කිසිවක් නොදන්නා ලෙස ඉන්නවා හා සමානයි. නැවතමා කයට අවධානය යොමු කළ විට පෙර වගේම මුළු මුල් කයම චංචල වේ. ඇතැම් විට වේගයෙන් පැද්දෙයි. ඇස් හරින විට කය සංසුන්ව පවතී. වායෝ ධාතුව ප්‍රකට වීමක්ද මේ. මේ කරුණු අනුව ඉදිරි භාවනාවන් සඳහා උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් කාගේද කියලා කියන්න පුළුවන්ද? ආ නෑ. දැන් ඒ කියන්නේ සක්මනේදී හොඳට නිහඬ මනසකින් මේ විදිහට ඒ කියන්නේ ඒ තැන්වල ස්පර්ශයත් එක්ක හිත පැවැත්වීමද කළේ? එහෙමයි මේ ඊට බොහෝ කලකට පෙර තමයි අර නාම රූප වශයෙන් මම කලින් සුරුපු ගුරුවරයාගේ උපදේශ අනුව දැන් මොකද වුනේ? ඊට පස්සේ ඒක අතහරින්න කියලා කිව්වට පස්සේ මම අතහැරියා. ඔව්. දැන් මොකක්ද වෙන්නේ? දැන් වර්තමාන తත්වය. ඔව්. එතන ධාතු වශයෙන් සමාලලට බලලා තියෙනවා. ඒක විදර්ශනාවට හරවගන්න. ඒක තමයි. <clears throat> ඒ මෙතන අමුතුවෙන් ඒ අපිට ඇතම් කෙනෙකුට මේ ධාතු වශයෙන් බැලීමෙන්මත් දර්ශනාවට යවෙනවා. ආයෝක ඒ කියන්නේ අපිට මේක වෙනම හරවනවා කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ දැකීම හරහා තමයි පොදු ලක්ෂණයට හිත යන්නේ. ඒකයි ලස්සන්ට මේ ඔය සයඩෝ ඌ පඬිතු සාවින් වහන්සේ අර යෝගාවචර මාර්ගෝපදේශනයේ පොතේ එහෙම ලස්සනට නිකන් පියවර කීපකින් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපිට එකපාරටම අර පොදු ලක්ෂණයට යන්න බෑ. ත්‍රිලක්ෂණේ වැටහිම කියන එකට යන්න අමාරුයි. ඊට කලින් අපි මේ මේවැය තියෙන පෞද්ගලික ලක්ෂණ බලන්න ඕනේ. ඒ නිසා අපි පාදයක් පොළවේ ස්පර්ශ වෙනකොට අපි හිතමු තද ගතියක්, රළු ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක් කියලා අපි මේ ඒ ධාතුවට අදාළව තියෙන පෞද්ගලික ලක්ෂණ නිරීක්ෂණය වෙන්න ඕනේ. එතන අපි නිමිති ගැනීමක් තමයි කරන්නේ. අපිට පුළුවන් නම් බොහොම නිහඬ මනසකින් මේ ඒ නිමිති ගනිමින් මේ ඒ ඒ ධාතුවේ තියෙන ලක්ෂණ තේරුම් ගනිමින් මේ හැබැයි ඒ මත මුකුත් විතර්ක කරන්නේ නැහැ. පුළුවන් තරම් විතරක් සමනය කළාමයි යන්න තියෙන්නේ. ඒ කටයුත්ත කරගෙන කරගෙන යනකොට කාලයක් යන යනවා ඊට පස්සේ ටික ටික මේවැය තියෙන ඒ විවිධත්වය මැකිලා ගිහිල්ලා නිකන් ඒකාකාරී බවකට එන්න. එහෙම වෙනවා නම් කිසි වරදක් නැහැ. ඉතින් ඒක ඒ ඒ යන යෑමෙන්ම තමයි විපස්සනාවට හැරෙන්නේ. ඉතින් අලුතෙන් අපි හිතලා මේක විපස්සනාවට මම දැන් හරවනවා කියලා දෙයක් ඕනේ නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් මේ දේ බල බල යන්න. මුලදී කියන්නේ අපිට මේකේ ලොකු වර්ධනයක් තේරෙන එකකුත් නැහැ. ඒ ගැන බය වෙන්නත් එපා. මේක يعني ක්‍රමානුකූලව වැඩෙන්න ඉඩ දෙන්නේ බොහොම ස්වාභාවික විදිහට. අපි මේක අර බලෙන් තල්ලු කරන්න සුදුසු නැහැ. දිවසේදී ස්වාමීන් වහන්සේ ඒක අඩි 30ක විතර දිග මේ සක්මන් තීරුවක් මට තියෙනවා. හරි. සමහර දවස්වලට ඒ සක්මන තුල යනකොට මම වැටෙන්න යනවා මේ කියන්නේ සමාධිගත වෙලා ඒ සතිය ඒ කියන්නේ මේ සිහිය නැති කියන්නේ මම හිතන්නේ සමාධිගත තත්ත්වයක්ද දන්නේ සමහරට විත්තිය හැපිලා වැටෙන්න කියලා තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා අර මේ සිහිය හොඳට මේ ඒකාග්‍ර කරගෙන යනකොට. නෑ දැන් අනිත් එක තමයි දැන් අපේ දැන් මෑනියෝ ටිකක් අර සමත පැත්තත් කරලා තියෙනවනේ. ඒ නිසා බලන්න සක්මන කරනකොට අපේ හිත නෙමෙයි. ඒ අපේ හිත කෙලින්ම දැන් අපි ඉන්ද්‍රිය බලාගෙන යනවා කියලා අනිත් කිසිම දෙයක් නැතෝ ඉන්ද්‍රියම යොමු කරගෙන ගියොත් එහෙම දැන් කකුල අමතක වෙලා මේ දැනෙන ස්පර්ශයන් අමතක වෙලා අපි ඉන්ද්‍රියේ හිත එකඟ වෙනවා. යන්නේ කින්ම සමත පැත්තකින් යන්නේ. එහෙම සමාධියට යනවා. සමාධි පැත්තකින් යන්නේ. එහෙනම් ඒක කරන්නත් එපා. يعني අපි නිකන් පොඩ්ඩක් බොහොම يعني ඕන්ට වඩා හිර කළා තද කළා හරියටම නිකන් එක එල්ලයක් ඔස්සේ බලාගෙන යන ඔළුව හොල්ලන්නේවත් නැතුව එහෙම ගියොත් සමතට යන්නේ. එහෙමත් එපා බොහොම මු르දු විදිහට මේ එකක් එකක් ගන්න වෙනස් වෙන අරමුණු බල බලා යමයි වෙන්න තියෙන්නේ. පාදයේ වම් පාදයේ වදිනවා අන්න එතන බලනවා. අර දකුණු පාදයේ වදිනවා එතන බලනවා. අර මේ විවිධත්වය හඳුන්ලා දෙන්න. කියන්නේ අරමුණු අරමුණු නිරන්තරයෙන්ම වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි විපස්සනා වෙන්නේ. අරමුණ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. හැබැයි අකණ්ඩ සතියක් පවත්වනවා. අපි ආනාපාන සතියක් කරන්න ගියොත් සක්මනේදී එහෙම නැත්නම් හිත ඉස්සරහාම තියාගෙන එතන දිහා බලාගෙන යන්න ගියොත් නිකන් වැලි දිහා බලාගෙන යනවා වගේ. එහෙම කරන්න ගියොත් මෙතෙන්දී ඇකලින්ම අර දෙය සිද්ධ වෙන්නේ නැහැ. පුළුවන් තරම් බලන්න මේ තමන් වෙනස් වෙන අරමුණක්ද මේ බලන්නේ. වම් පාදයේ තියෙනකොට ඔන්න එතන බලනවා. දකුණ තියෙනකොට එතන බලනවා. ආයි වම තියෙනවා එතන බලනවා. ඒ විදිහට පුළුවන් තරම් අරමුණ වෙනස් වෙවි යනවා. හිත ඒ අරමුණෙන් බැහැර වෙට යන්න නොදී. يعني වෙන වෙන දේවල් බැහැරට යන්න නොදී මේ අපිට වමනා ටිකට මේ පාදවල දැනෙන ස්පර්ශයන් ටිකේ හිත පවත්වන්නයි තියෙන්නේ. ඉඳගෙන කරන භාවනාවේදී මොකද උනේ? ඉඳගෙන කරන භාවනාවේදී දැන් අර අර භාවාංගයට ගියා කිය මගේ හිත කොච්චර හරි යනවා. සමහර තැන්වලදී ස්වාමීන් වහන්සේ දැන් ගෙදරදී මම අකණ්ඩව මෛත්‍රී භාවනාව නම් කරනවා. ටිකක් මට අර අවංකව පොඩි ගැටෙන හිතක් තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව අතහරින්න කැමති නැහැ. ඉතින් සමහරවිට මෛත්‍රී භාවනාව විනාඩි 10ක් විතර කරනකොට මාව ගැස්සීලා සිරුර එකපාරට යනවා හිත. කොහටද යන්නේ කියලා දන්නේ නැහැ. මං හිතන්නේ විනාඩි 20ක් විතර කාලයක් නිහඬතාවයකට යනවා කොතනද හිත තිබුණේ කියලා දන්නේ නැහැ. නෑ ඒකයි මෛත්‍රියෙන් ගෙනියනවා කෙලින්ම සමත සමාධියකට ගෙනියනවා. ඒ හින්දා පුළුවන් නම් දැන් කියන්නේ සමතේ අතරින්මයි තියෙන්නේ දැන්. කියන්නේ හැදෙන්න ඕන සමතෙන් හැදෙන්න ඕන සමාධිය දැන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ධාතු මනසිකාරය තමයි බහුලව පුරුදු කරන්නේ මේ කාලේ. ඔව් කොහොමද කරන්නේ ඒක? ධාතු මනසිකාරය ශරීරයේ ධාතු වශයෙන් ඒ කියන්නේ කෙස්ලොම්නිය සම්මස් නෙවෙයි. එහෙම මෙනෙහි කරන්නේ මේ මේ කියන්නේත් නෑ මොකොත් ශරීරයේ ස්වභාවය මෙනෙහි කරනවා මේ ධාතු වශයෙන්. ඒ කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ අර දකින්නවා මනසෙන් දකින්නවා බලන්න ඒත් එපා එහෙමයි ඊට පස්සේ සියල්ල ඒ සමහර තැන්වල තියෙනවා දැන් මට බහුලව වැඩෙන අට් ටික ඒ කියන්නේ ඇටකටු ටික ඊට පස්සේ ඒවා කඩා වැටෙනවා පේනවා කඩා වැටුණාට පස්සේ ඒක අර දූවිලි වෙලා යනවා පේනවා ඒක තමයි දැන් උතන කියන්නේ අපි ඔය භාවනාවෙන් අපේ හිතෙන් හදලා දෙන්න පුළුවන් මේ වගේ සංඥා රාශියක් මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ visualizations කියලා. නිකන් හිතින් හදලා දෙනවා මේ තනිකරම මනසෙන් හදාගත්ත චිත්ත රූප. ඔව් චිත්ත රූප හදලා දෙනවා. ඒක ඒක මුලා කරන සුළුයි. ඒක මේ ඍජුව අපි ඍජු අත්දැකීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඇටසැකිල්ලට හිත ගියාට කමන්නේ හැබැයි මේ ඇටසැකිල්ලේ තියෙන්නේ රළු ගතියක්. ඇටසැකිල්ලේ තියෙන්නේ තද ගතියක්. කියලා පුළුවන් නම් ඒ තද ගති ටික ඉස්මතු කරගන්න ඒත් වරදක් නැහැ. ඊළඟට එහෙම නැත්නම් බොහොම ඍජුව අපි දැන් වාඩිලා ඉන්නකොට මේ අපේ තද ගති, රළු ගති, බුරුල් ගති, බර ගති ඒවා ටික තේරෙනවනේ. ඒක ඒකයි මේ කියන්නේ ධාතු මනසිකාරයට දානකොට අපි අර කොටස් 32 හරහා ගිහිල්ලා ඒකෙන් උකහා ගන්න පුළුවන් මේ ධාතු ටික. එහෙම නැත්නම් මේ ඍජුවම දැනෙන මේ කියන්නේ කායික වශයෙන් ඍජුව දැනෙන දේ හරහාත් යන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි ක්‍රමය හරි ඍජුයි. එතනදී කෙනෙම කිසි පැටලෙල්ලක් නැහැ. අර වගේ කෙනෙම මනසෙන් හදපු චිත්‍ර රූපවල කිසි සම්බන්ධයක් මෙතෙන්ට නැහැ. කෙලින්ම ඍජුව දැනෙන දෙයට තමයි දාන්නේ. ඒ නිසා ඒ ක්‍රමේ හරි ඍජුයි, ඒ ක්‍රමේ හරි සරලයි. ඒ පැටලිලි අඩුයි. මම ශරීරය ධාතු වශයෙන් ඒ බලලා ඒක සංසන්දනය කරන බාහිර ධාතු වලට. හරි. ඔව් ඒක තමයි. ඒ ඒක මේ ස්වාභාවිකව වෙන්න දෙන්න. ඒක ඒක ස්වාභාවිකව වෙන්න දෙන්න අපි කියන්නේ අපි දැන් පොතෙන් පතෙන් ඕවා දන්නවා නමුත් අපි විතරක කළා භාවනා කරන වෙලාවේදී මේ දැන් භාවනා මෙහෙවීමක් නෙවෙයි කරන්නේ. එහෙම නැතුව බලන්න බොහොම ඉතාලම සරල මනසක්. තියෙන්න ඕනි ඉතාලම සරල මනසක්. මේ ඉතාලම සරල මනසෙන් මේවා මේ වදින තැන් ටික, දැන්න දේවල් ටික නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ පුළුවන් තරම් තමන්ව කියන්නේ මේ මේ නිකන් අර පොඩි දරුවෙක්ගේ ප්‍රමාණයට බස ගන්න. අපේ හිත හරි කැමති අර පොතේ දැනුම මුල් කරගෙන අපිව ඉස්සරහට අරගෙන මේක මෙහෙවන්න හරි කැමති. එතකොට අපි මේ පුංචි අත්දැකීමක් එක්ක අපි තුන් දැන් කොහේ හරි තද ගතියක් දැනෙනවා. මේකත් එක්ක අපි අර පොතේ දැනුම ඉස්සරහට ඇවිල්ලා ලොකු කතාවකට අපි එක්කගෙන යනවා. එතනින්ම මේ යන අර ස්වාභාවික ගමන අඩපණ වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී අපි පොතේ දැනුම වරදක් නැහැ. නමුත් මෙතෙන්ට හානි කරයි. අපි මේ යන මේ යන ඍජු ගමනට හානි කරයි එතෙන්දී ඒ කාලෙදී. ඒ කාලෙදී මට පුළුවන් මේ මම මෙලෝදයක් දන්න කෙනෙක් නෙමෙයි. මට කිසිම මේ පොතේ දැනුමක් නැහැ. මම මේ එදා උපන්න මිනිසෙක් වගේ, එදා උපන්න දරුවෙක් වගේ මේ පාදයක් පාදයක් පාසෙ නැත්නම් මේ දැනෙන දැනෙන වේදනාවක් පාසා, දැනෙන දැනෙන ලක්ෂණයක් පාසා මම එතන නිකන් කොහොම සරලව නිරීක්ෂණය කිරීමක් පමණයි. සමනස කයේ දැන් අර වේදනාව නිරීක්ෂණය කරනකොට එක එක තැන් වලින් මතුවෙන ඒ එක තැනක ඇති වෙන දරුණු වේදනාවක් උනා නිරීක්ෂණ කරනකොට එක ක්ෂණයකින් කතුරු දහන් වෙනවා. ඒක තව තැනකින් පටන් ගන්නවා. නමුත් වඩාම ප්‍රකට වෙන්නේ කයේ චංචල භාවය. එකම නැහැ. ඒ චංචල භාවයට දාන්න. ඒක තමයි. ඒක අඛණ්ඩව ඊට පස්සේ විශාල වශයෙන්ක පටන් ගන්නවා සමනස. ඒ කියන්නේ මං කය අසාමාන්‍ය හෙලනවා හෙලන ගන්නවා වේගයෙන් කැරකෙනවා ඔව් ඒක තමයි එතෙන්දී අර අපි ඊයේත් කතා කළේ එහෙනම් අපි කියන්නේ 13 ගේ එකක් විතරක් ඔන්න අල්ලන්න ගියොත් ඔන්න ඒකේ පැත්තකට යනවා එහෙනම් එතෙන්දී අපි පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න වෙනවා පොඩ්ඩක් ඒකට විතරක් දාන්න නැතුව මේවට ටිකක් සමව දාන්න පටවි පැත්තටත් දානවා තේජෝ පැත්තටත් දානවා වායෝ පැත්තටත් දානවා මේවැ පොඩි සංකලනයක් ගත්තා නම් ඔන්න අපිට වැඩි කරදරයක් නැතුව දෙකට යන්න පුළුවන් ඒ නිසා ඒ විදිහට ගන්න. يعني මේ මේවායේ නිරීක්ෂ වේදනාවන් ආවටත් ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒකත් නිරීක්ෂණය කරන්න. මේවා බොහොම සංසුම් මනසකින් නිරීක්ෂණය කරන එක කරන්න. එතකොට මේකෙන් ආයි යන්න පුළුවන් නිවැරදි පාරකට. නැත්තම් අපි හිතින් හදාගත්ත ලෝකයක තමයි යන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සම්මාස. নমস্কার වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. සක්මන් භාවනාවේදී බාහිර අරමුණු කරා සිත නොදී වම දකුණ වශයෙන් පයේ සිත පිහිටුවාගෙන සක්මනේ යෙදෙන මම සක්මන කෙලවරදී හැරෙන විටද සතිය පවත්වාගෙන භාවනාවේ යෙදෙමි. পায় ඉදිරියට ඇදෙන හැටිද, পায়ට දැනෙන රළු සිනිදු සිසිල් වැනි තත්වයන්ද නිරීක්ෂණය කරමින් දැන් බොහෝ දුරට සිත එම අරමුණේ පවත්වාගෙන පවත්වා ගත හැකිය. එහෙත් පර්යංක භාවනාවේදී සිතේ විසිරෙන ගතිය තවමත් වැඩිය. ආනාපාන අරමුණෙහි විනාඩි කිහිපයක් සතිය පවත්වන විට සිත බාහිර අරමුණු කරා ඇදී යයි. එවිට පර්යංකයෙන් නැගිටීමටද සිතෙයි. එහෙත් මමම සිතට අවවාද කරමින් නැවත නැවත සිත භාවනා අරමුණු කරා ඒ ගෙන ඒමට උත්සාහ කරමි. දීර්ඝ කාලයක් භාවනාවේ නොයෙදී සිටි නිසා සතිය නොවැඩේදයි සිතන නමුත් සක්මන් භාවනාවේදී හොඳින් සිත අරමුණේ පිහිටන බැවින් මා විසින් ඉදිරියට කළ යුතු දේ පිළිබඳව උපදේශයක් ලබා දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ භවයේදීම නිර්වාණ සුවය කාගේද කියලා මට කියන්න. ආ ආ. ඒ කියන්නේ සක්මන සාර්ථකයි කියලා සතුටක් තියෙනවා. හොඳයි. කලින් හුඟක් ඉස්සර භාවනා කරලා තියෙනවද එතකොට? එහෙමයි. කියන්නේ ඊට අතහැරුණාද මොකද උනේ? එහෙමයි. අවුරුදු 25ක් 30ක් විතරම භාවනාවෙන් ඈත් වෙලා හිටි පොඩි කාලේ භාවනා කළේ. හරි. එතකොට ආයි පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද? මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මෙහි ඇවිල්ලා පටන් පටන් ගත්තා. හොඳයි. එතකොට දැන් සක්මන් භාවනාවේදී හොඳට කියන්නේ හිත වැඩි පිට යන්නේ නැතුව මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්. පාරයන්කට ගියාම හිත පිට යනවා. කමන්න පුළුවන් තරම් මේ සක්මනෙන්ම යන්න. ඒ කියන්නේ සක්මනෙන් තමයි අපිට එක පැත්තකින් කියන්නේ මේක ටිකක් අපිට මෙහෙවීමක් සහිතව මේක කරන්න යන්න පුළුවන්. මොකද ඉඳගෙන කරන භාවනාවේදී අපිට කියන්නේ අපි උඟා කාර්ය බහුල ජීවිතයක ඉඳලා නම් දැන් භාවනා කරන්න එන්නේ ඉඳට වැටෙනවා. එහෙම නැත්තම් අර ඒ තරම් රසයක් නැති වුනාම ඉතින් ආයෙ හිත පිට යන්න ගන්නවා. මොකද මේකේ තාම රසයක් ඇතිලා නැහැ එයාට. ආනාපාන කියන එක බොහොම එයාට ඒකාකාරී අරමුණක්. ඊට වඩා එයා එළිය ගිහිල්ලා අර හිටපු අරමුණුත් එක්ක ඉන්න එක එයාට රසයි. එහෙනම් එයා එළියට යනවා. එහෙනම් කමන්නේ යන විදිහට හොඳයි මේ පුළුවන් තරම් සක්මන දියුණු කරන්න. ඒකේ වරදක් නැහැ. සක්මන දියුණු කළා සක්මනෙන්ම සතිය වැඩෙන්න වැඩෙන්න හිත පෙන්ලා දේවි දැන් නම් මේක මට ඉඳගෙනත් කරන්න පුළුවන්. කියලා ඒ විශ්වාසය එනකන් සක්මන වැඩියෙන් කරා කිසිම පාඩුවක් නැහැ. ඔව්. එතකොට පරියන්ක භාවනාවේ යෙදෙන්නේ නැතුවමද නෑ උත්සාහ කරගෙන යන්න උත්සාහ කරගෙන යන්න අර දැන් මෑණියන්ට හිතලා තියෙන්නේ මේක සාර්ථකුනේ නැහැ තාම මට නැගිටින්න නැගිටලා සක්මනේ දෙන එක ඊට වඩා සුවයි කියලා නැත්නම් ඊට වඩා සාර්ථකයි කියලා ඒ වෙලාවට කමක් නෑ නැගිට්ටට නැගිටලා සක්මනේම යන්න ඒ කියන්නේ අපිට හොඳටම විශ්වාස ඒ කියන්නේ ඔතෙන්දී බලන්න ඒ කියන්නේ ආනාපාන සතියද වඩන්න උත්සාහත් වෙන්නේ මීට කලින් පුංචි කාලේ කරෙත් ඒකමද මම භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා මේ පිම්බීම හැකිලින් භාවනාව නේ ලැබුණේ තැන්වල මම ඒකට ප්‍රිය නෑ. ඉස්සර මට පොඩි ගැටලුවක් තිබුණා මේ පිම්බීම හැකිලින් භාවනාව සම්බන්ධයෙන්. එහෙමයි. මම ආනාපාන සතියේ මේ නාසිකාග්‍රේ හුස්ම ඉහළ පහළ යෑම බලන්න තමයි කැමති. නමුත් මට ඒක දැන් හිත රඳවන්න අමාරුයි. අමාරුයි. හැබැයි ඉතින් පිම්බීම හැකිලින් පේනවා නම් එතන හිත ඉන්නත් ඉන්නත් කැමති නම් ඒ කියන්නේ දැන් වෙලා තියෙන්නේ මේකයි. අපිට අපේ කැමැත්තේ තියෙන අපි අපිටම අපේ යම් යම් දෙයකට කැමැති. නමුත් ඒ කැමැති දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා. අපේ කැමැති දේ තුළ මොකක්ද ඒකට කියනවා මේ හරි වචනිකුත් ලස්සන වචනිකුත් එනවා මේ ඕක කියන්නේ මට මතක නෑ සූත්‍රේ නම වශයෙන් නම් මේ කියන්නේ අනුස්සවන වශයෙන් ආකාර පරිවිතක්ක වශයෙන් දිට්ඨි නිඥානක්ඛන්ති වශයෙන් සද්ධාවත් මතන් කියනවාද කොහෙද? වගේ නිකන් අපේ අර අපි ප්‍රඥාව ඇතේ කියලා හිතන විවිධ ක්‍රම තියෙනවා. ඒවෙන් එක ක්‍රමයක් තමයි අපි මේ කියන මගේ මේ මම කැමති දේ. අපි ඉතින් ඒක අල්ලනවා. හැබැයි එතන ඒ තුල බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් සමාවෙන්න මට මට පුංචි කාලේ ඉඳන් ලොකු ගැටලුවක් තිබුණා මේ ආනාපාන සතියේ පුත්‍රයන් වහන්සේ දේශනා කරලා තියෙද්දි ඇයි මේ පිම්බීම හැකිලීමක් බලන්නේ කියන එක මම සාන්නාසට ගිය වාරෙත් මේක මතකයි මට මතකයි ඔව් ඔව් ඒ ගැටලුව නිසා මගේ මනස හැමතිස්සෙම භාවනාවේ ගැටුණා දැන් මේ මෑතක මේ යමුණාට පස්සේ තමයි දැන් මේ ටිකක් මේ සක්මනේ හරි සිත එක කරගන්න පුළුවන්. පුළුවන්. කමන්නේ ඒක හිත ප්‍රතික්ෂේප කරන ගතිය තිබීම හරහාමයි ඔතනින් වැඩෙන්නේ නැත්තේ. නැත්තම් කියන්නේ මේ අරමුණේ කිසිම වරදක් නැහැ. පිම්බිම හැකිලිම භාවනාවෙන් සෑහෙන්න මේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ පිම්බිම හැකිලිම කියන වචනේ නොකිය හිටියට බුදුරජාණන් වහන්සේ ඍජුවම අපිටම මොකක්ද ඒකට කියන්නේ මේ ඉරියාපත භාවනාවේදී. ඉරියාපත භාවනාවේදී ප්‍රධාන ඉරියව් හතර කියලා යත යතාවා කායෝ පනිහිතෝති තතතනානම් පජානාති කියලා යම් යම් ආකාරයකට මේ කය තියෙනවා ඒ ඒ ආකාරයෙන් දැන ගැනීම කියලා කියනවා. ඒතකොට අපිට එතනින් සලකන්න පුළුවන් මේ පිම්බීම හැකිලිම කියන්නේත් මේ කායික වශයෙන් තියෙන දෙයක්. අනිත් පැත්තෙන් අපේ සම්පජඤ්ඤ පබ්බේ සලකලා බැලුවොත් අපි හිතමු මේ සතිපට්ඨානයේ එන ඒක ඉතින් දැන් අපි හිතමු බුදුරජාන් වහන්සේ අපිව අපිට පෙන්වන්නේ ඊ타ම සියුම් ඉරියව් පැවැත්වීම. ඉස්සරහා බලද්දි සතිමත් වෙනවා. පැත්ත බලද්දි සතිමත් වෙනවා. අත දිග හරියද සතිමත් වෙනවා මේ නැත්නම් අත හකුලද්දි සතිමත් වෙනවා දිග හරියද සතිමත් වෙනවා ඉතින් ඒ මට්ටමට අපිව ගෙනියනවා නම් මේ පිම්බීම හැකිලිම කියන්නේ කායිකව තියෙන ක්‍රියාවක්මයි ඉතින් අපිට ඒ නිසා ඒක ඒක කියන්නේ අතන අර අර ලිස්ට් එකේ තිබුණේ නැහැ කියලා ඒක බැහැර කරන්න බෑ එහෙනම් මේ කියන්නේ ලෝකේ දැන් සෑහෙන ප්‍රයෝජන ගන්න භවනා ක්‍රමයක් එහෙනම් විශ්වාසය ඇති කරගන්න Tamanට තේරෙනවා නම් මම මේ දැන් සෑහෙන කාලයක් ආනාපාන සතිය උත්සාහවත් වුණා නමුත් මට දැන් මේ පිම්බීම හැකිලට දැම්මහම හිත එතන ඉන්න බවක් තේරෙනවා නම් හොඳට පිම්බීම දැනෙනවා නම් හැකිලීම දැනෙනවා නම් තියලා බලන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔය කොයි ක්‍රම දෙකෙන් ගියත් අන්තිමට අපි තුමු දැන් ආනාපාන සතියෙන් කෙනෙක් වඩනවා. වඩලා යාගේ හිත අපි තුමු හිත නිකන් සමාධිමත් වෙලා හරින එකඟ වෙලා තියෙනවා ඉන් එහාට යන්න ගතියක් නැහැ. එහෙමනම් ධාතු මනසිකාර දාන්න පුළුවන්. පිම්බීම හැකිලීම පටන් ගන්නෙන්නම ධාතු මනසිකාරයකින්. මුලදී පොඩ්ඩක් ඉතින් අර පිම්බීම හැකිලීම කියලා සම්මුති මට්ටමක් තියෙනවා. ඒ සම්මුති මට්ටම අපි නතර කළා මෙනෙහි කිරීම නතර කළා මේකේ තියෙන ධාතු ලක්ෂණ ටික බලන්න ගියාම ධාතු මනසිකාරයමයි තියෙන්නේ. අර මුලදී විතරයි අපි මේක හඳුන්ලා දෙන වචන ටිකේ විතරයි වෙනස තියෙන්නේ. එහෙනම් පුළුවන් තරම් ඒ අර මේ ඇති කරගත්ත ඒ අර මේ සංකල්පනා ටික බැහැර කළා අපි වැඩේ ගන්නයි තියෙන්නේ. මේ කය කලේ මොනාහරි දෙයක් කමක් නැහැ. භාවනාව සඳහා නැත්නම් අපේ හිතේ තියෙන ගුණධර්ම දියුණු කර ගැනීම සඳහා භාවිත කරන්නයි තියෙන්නේ අපිට. ඔව්. මේකත් පුළුවන් නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් පුළුවන් විදිහට සමහරලාවට මේක හරහා ආනාපානෙ වැඩෙනවා. සයන්වස මට දැන් මෙහෙම පරියන්කේ වාඩි වුණාම මම දැන් මෙතන කියන ඒ අරමුණේ ටිකක් ඉන්න ඉන්න පුළුවන්. ඒ කියන්නේ හිත පිට යන්නේ ඔහේ ඉන්නවා. කය තුල ඉන්නවා. එතකොට මොනවද දැනෙන්නේ? එතකොට සමහරලාට ඇඟ නලියනවා වගේ දැනෙනවා. ඔව්. සමහර තැන්වල ඇඟ තද වෙනවා වගේ දැනෙනවා. ඔව්. ඒවත් බැලුවට වරදක් නැහැ. ඒ වෙලා තියෙන්නේ අපි ඍජුවම ඒවා බලන්න ගියාට අර අපිටම හිතේ හොඳට නිකන් යොමුවක් නැත්තම් යොමු කිරීමක් නැත්තම් අර බලන බල අර දේවල් බලද්දි නිකන් මතු පිටින් පේන්නේ. හිත ගැඹුරට බහින්නේ ඒකයි තියෙන පාඩුව. ඒකයි අපි ආනාපාන සතිය හරිය පිම්බීම හැකිලිමේ ආනාපාන සතියේ හොඳට අපි මේ ඊතා සියුම් අරමුණක් අරගෙන එතන නැවත නැවත නැවත මේක තියන් ඉඳීම හරහා ඔන්න හොඳට මේ සමාධියක් වශයෙන් ඕක ඒක රාශී වීමක් තියෙනවා. පිම්බීම හැකිලිමේදීත් ඒකමයි. මොකද පිම්බීමක් හැකිලිමක් කියන්නේ මේ මහා ලොකු පරාසයක සිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. ඊටාම මේ අඟලක්වත් නැති තරම් පුංචි ප්‍රදේශයක මේක සිද්ධ වෙන්නේ. ඉතින් අපි එතෙන්ටම හොඳට හිත යොමු කරලා කළා ඒකම බලන් ඉන්නවනම් එතන හිත හැදෙනවා. ඒ ඒ ඒ ඒ ඒ ක්‍රම දෙකේම අන්න හොඳට හිත එකඟ වීමක් සමාධි වීමක් වෙනවා. ඒක තමයි අර ලක්ෂණ මේ නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්නේ. ඔච්චරයි ඉතින් අර අපි මේකේ මොකද්ද මේ මේකේ පියවරක් වශයෙන් කියනවා නම් ඉතින් ඔච්චරයි සිද්ධ වෙන්නේ. ඉතින් කරුණු කාරණා තේරුම් අරගෙන උත්සාහත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. දරුවන් සමයි. දරුවන් සමයි. ලිඛිත ප්‍රශ්න අවසන්. ඔව්. සෝනස මම දවල් සක්මන් භාවනාව කර කර ඉන්න අතරේ අර බෙල් එක වදිනකොට කැමට ගියා. ඔව්. ඒ අරපුඩු මිස්ටි ආව. ඒක බහින්න බැරි තරම් මෙතන අර වේදනාවක් ආවා. ඒතර ඒක පරයන්කෙදිත් එනවා. එනකොට ඒක දිහා බලලා එහෙමම බලාගෙන බලලා ඉන්නවා. දැන් සක්මනේදී එහෙම ආවහම මොනවද කරන්න සවනස? ඒ විදිහට මම සක්මන් කන්ටිනියු කරන්නද? ඒ කියන්නේ මේ ඕක මීට කලින් ඇවිල්ලා නැද්ද? පරයන්කෙදී එනවා. පරයන්කෙදී එනවා. අනිවාර්යම එනවාද? එහෙමද? ඔව් බෙල්වෙට් පිටක එනවා. එක එක ධාතු ලක්ෂණ දැන් ඒවා නිරීක්ෂණය කරමින්ද ඉන්නේ. ඔව්. ඒ කියන්නේ සානාපන සතියෙන් හරි මොකක් හරි ක්‍රමයකින් දැන් කතාවක් හදාගෙන අරව නිරීක්ෂණය කිරීමයි කරන්නේ. ඔව්. අ ඒ කියන්නේ පරයන්කේදී පළවෙනි සැරේ ආවේ. එතකොට භාවනා නොකරන වෙලාවට ඕක එන්නේ නැද්ද? එනවා. ඒත් එනවද? අ කියන්නේ ඉදිනේදා වැඩ කරන වෙලාවල වලටත් එනවා. දැනෙනවා. බෙහෙත් එහෙම තරම් තියනවද? නෑ සර්. දන්නවයි හේතුව නිසා. ආහා. ඒ කියන්නේ කැමති නම් ඉතින් වේදනාවක් වශයෙන් අරගෙන නිරීක්ෂණය කරන්න පුළුවන් නම් වරදක් නැහැ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕකෙන්. හැබැයි ඒ කියන්නේ භාවනා නොකරද්දිත් හැබැයි භාවනා නොකරන විතරයි. දැන් මම බහැලා පල්ලෙහාට යනකොට ඒක ඉවරයි. ඔව්. මං අහන්නේ දැන් භාවනා නොකරන වෙලාවට හිතේ ස්වභාවය කොහොමද? වෙන වෙන අරමුණු වල ගිහිල්ලා හිත හුඟාක් වික්ෂිප්ත වෙන බවක්ද තියෙන්නේ? නැත්නම් ඔහේ ඉන්න වගේ ගතියද තියෙන්නේ? නැසනික මං ගෙදරත් ගොඩක් වෙලාට කරනවා. හරි. 3-4ක් විතර එක එක වෙලාවලට කරනවා. හරි. එතකොට දැන් කොච්චර කල් භාවනා කරනවද එතකොට? ඔව් මෙහාට මේ විලාවුදු 5ක් විතර 6ක් වෙනවා. ඒ අර මං වෙන තැන් වලටත් ඇවිල්ලා. හොඳයි. එතකොට එහෙමනම් තව ටිකක් කතා කරලා බලන්න පුළුවන්. <laughs> එතකොට දැන් ඔයා කොච්චර කල් නිරීක්ෂණය කරනවද ඔය විවිධාකාර වේදනාවන් ඔය වගේ දේවල්? මට මතකයි මම පළවෙනි සැරේම ආ වෙලාවේ 63 වෙනි එකට දාවේ. ඒ වෙලාවේ අර මේ හරියට තද වෙලා රිදෙනකොට මේ ලুকু හඳුරංගෙන් ඇහුවාම කිව්වා ඉතින් ඕක තමයි භාවනාව කියන්නේ කියලා. බලන්න බලන්න කියලා කිව්වා. ඔව්. වල ලක්ෂණ තියෙනවා. ඒ වගේ දිගටම කොහොමද දැන් අද ඕක මේ වෙද්දි නැත්නම් ඔය ඔය මේ එකම නෙමෙයි. ඕක ටිකක් ටිකක් මේ ඈත ගිය කෑත් මේ වැඩක් නේ. අපි තුමු නිකන් සාමාන්‍ය වශයෙන් දේවල් නිරීක්ෂණය කරද්දි කය සංවේදනාවන් නිරීක්ෂණය කරද්දි කොහොමද මට නිරීක්ෂණය කරන විදිහ කියන්නේ? සමහරලාට දාඩිය වැగిරෙන තරම් අර උණුසුමක් එනවා. ඊට පස්සේ හැම මේක සීතලලා යනවා. ෆෑන් එක ළඟ ඉඳෙද්දිත් ඒ වගේ දාඩිය දාන තරමට යනවා. හ්ම්. මුළු ඇඟේම වගේ. ඊට පස්සේ ඒක ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඒක නිතර මට වෙන එක. භාවනාවේදී. ඒ වගේම අර කම්පන එහෙම සමල්ලාට කියන තැන්. ඒවා බල බලා ඉඳද්දී ඒවා නැති වුනහම ඊට පස්සේ ටක් ගාලා තව එකකට දානවද? ඔව් සනන්සේ එකම වෙන එකක් වෙනා අරක නැති වෙනා හරි වගේ තමයි. ඒක දිහා බලන් හිටිය දැන් ඩාඩි දානකොට ඊට පස්සේ සීතල වෙනකනුත් මේ වෙලාව හිට මම දන්නවා මේ මේක වෙන්නේ කියලා. ඉතින් අතරේ වෙන වෙන තැන් වල එනවා. ඒක එක වෙලාවේ හැටියට ඔව් සහනට. හැබැයි ඔච්චර නිරීක්ෂණය කරලා දැන් ඒ මුලදී ඩාඩි දාන වගේ දේවල් මුළු කයම නිරීක්ෂණය කරාමනේ එන්නේ. ඒ ඒක නැද්ද මේ කියන්නේ අපිටම පුංචි පුංචි තැන් ටිකක් විතරක් හොයාගන්න බැරිද? කියන්නේ මුළු කයම මුළු කයම නිකන් පැත්තෙන් ඉඳලා මුළු කය අල්ලන යන වෙනුවට මුළු කය විදිහට අරමුණු කරද්දි මේකේ එක නාභිගත කළා වගේ නැත්නම් එක කේන්ද්‍ර කේන්ද්‍රයක් වගේ අල්ලලා කරන්න බැරිද? නෑ ඒක උනේ සෝනස් ඇත්තටම දාඩි දානකොට මම හිතුවා මේ මම මේ වෙලාවට හිතනවා මේ හැම තැනම දානවාද කියලා. ඉතින් ඒකට මට දැනෙනවා මේ මෙහෙනම් කරනවා වගේ දැනෙනවා. ඊට පස්සේ ඇඟ මුළු ඇඟම වගේ දැනෙනවා කියලා මට හිතනවා. ඒකම සීතල වෙනවා වගේ කියන්නේ අර නැති වෙනවා. දැනලා තියෙන ටික හොඳයි. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි මුළු කයම සමස්තයක් වශයෙන් අරමුණු කරන්න ගියාට මේ කියන්නේ මේ මේකේ මේ කියන්නේ දැන් අපි ඇතුවීම් නැතිවීම් ස්වභාවයක් දැක ගන්න පුළුවන් තරම් මට්ටමක් එන්නේ නැහැ. මොකද අපි අතෙන්දී නිකන් සමස්තයක් වශයෙන් ඔන්න මගේ ඇඟේ දාඩිය දාලා කියන මේ එකනේ අපි යන්නේ. ඒ මට්ටම ඉක්මවා යන්න ඕන. එතෙන්දී එතෙන්දී තාම අපි සම්මුති ලෝකෙක ඉන්නේ. ඒ වෙනුවට අපේ හිත බොහොම සමාධිමත් ස්වභාවයකින් අපේ හිතේ අර තිබිච්ච සම්මුති ටික හැරිලා හැල්ලා හැල්ලා ගිහිල්ලා බොහොම ඒ ඒ බඳු හිතකට අහු වෙන්නේ නිකන් <clears throat> අපි හිතමු දැන් ඔන්න දාඩිය කියන එකේ තියෙන්නේ ගලන ස්වභාවයක්නේ. ඒ ගැලීමක් විතරයි තියෙන්නේ. පුංචි කොහේ හරි එක තැනක දැන් ගලනවා ගලනවා ගලනවා ගලනවා ගැලීමක් විතරයි තියෙන්නේ. එතෙන්දී මම ඇත්තෙත් නෑ, කය ඇත්තෙත් නෑ නිකන් ගැලීමක් විතරයි. එහෙම නැත්නම් අපි හිතමු තද ගතියක් බලන්න යනවා. අපි නිකන් එදී ඉඳන් බලද්දී ඔන්න තේරෙනවා මුළු ඇඟම ගල් වෙලා මගේ පාදයට ගලලා හිසත් ගලලා මේ වැලමිටත් ගලලා ඔක්කොම නම් ටික ඔක්කොමත් එක්ක ඉන්නේ මමත් ඉන්නවා. නෑ එහෙම හිතන්නේ ඔව් නෑ මං කියන්නේ දැන් Tamanට වැටහෙන්නේ වගේ අපි අපි නිවැරදිව යද්දී ඒ ඔක්කොම ටික ගැලවිලා ගිහිල්ලා මේ මේ මේ හැම එකෙම බලන්න අපි මේ අපි දැන් ওই වගේ පහක් විතර තියෙනවා වගේ වේදනාවක්. තැන් තැන් වල තියෙන්නේ. ඒ පහෙන් අපි එකක් අල්ලගත්තා ටිකක් ප්‍රබලව දැනෙන එකක්. ඒක අපි තුමු ඔන්න උරේසේ තිබුණේ. උඩිසේ ඔහම තියෙන්නේ. ඒකෙත් බලන්න පුළුවන් අපිට මේ දැන් මුලින් අහුනේ ඔන්න අපිටම මේ පීරිසියක් විතර තරමට. හරිද? ඊට මේ පීරිසියේ ප්‍රමාණය ඔන්න ටික ටික ටික ඕක දැන් අඩු කරගෙන අඩු කරගෙන එනවා. මේ අපිටම මෙතෙන්ට ආවා කියලා. දැන් පීරිසියක් නැහැ. දැන් මේ මෙතන විතරයි හිත. එතෙන් එතෙන්ට ආවට පස්සේ උරහිසත් නැහැ. උරහිසත් නැහැ මොකක්වත් නැහැ. ඔන්න අපිටම එතනදී තද ගතියක් විතරයි. ඒ තද ගතියට මොකද වෙන්නේ? අපි අන්න ඒ වගේ පුළුවන් තරම් හිතේ අර ඒ ටික ඔක්කොම හලගන්න ඕනේ. ඔව් මම අමාරුවෙන් හිතන බලාගෙන ඉන්නකොට මටම දැනෙනවා ඒක අඩු වෙවි යනවත් මම නිරීක්ෂණය වෙලා තියෙනවා මට. බලන්න වෙනද? බලන්න. පුළුවන් නම් ඒ කියන්නේ ඔය ඔය ඔයදී මේ මතුවෙන මතුවෙන එක ඉතින් දැක දැක ඉන්නත් වෙනවා අඩු වෙන පැත්ත ගැන ටිකක් වැඩියෙන් බලන්න එහෙනම්. ඒ කියන්නේ දැන් බැහැගෙන යන පැත්ත ගැන. බැහැගෙන යන පැත්තම බලන්න ටිකක් වැඩියෙන්. ඔච්චර කාලයක් හොඳට gederit කරනවා නම් තව කියන්නේ සමහරවිට අරමුණට බලෙන් දානවත් දන්නේ නැහැ. වීර වැඩිද දන්නේ නැහැ. මුලදී gedera එච්චර කෙරුන්නේ මම පස්සේ අර මේ විචිතනන්ද හාඳුරන්ගේ තනවංශ යෝ හරි. කමන්න නැහැ. ඒ කියන්නේ අර අපි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කියන්නේ මුලදී තමයි හුඟා බලෙන් අධික වීරකින් අපි යන්නේ. ටික ටික ටික හිත එකඟ වෙන්න එකඟ වෙන්න අපේ වීරය සමතාවයකට ගන්න වෙනවා. නැත්තම් ඉස්සරහට යන්නේ අපි එක තැන ඉන්න ගතියක් තියෙනවා. ඔව්. ඒතර ඇවිදිනකොට සෝනන්ස මේ වේදනාවත් එක්කම නිරීක්ෂණ කරන වේදනාව ඒක තමයි. පාදේ පාදේ දැනෙනවා නම් අපි තුමු යටිපතුල් වල ආහාර මෙහෙ ඒකම තමයි ඇවිද්දේ. ඒ වුණාට මේක මේක එන්න ගත්තා. එතකොට මම නම් හිතනවා ඕක නිතරම එනවද ඉතින්? නෑ අද තමයි. අද තමයි. එහෙනම් ඉතින් ගානක් නෑ. ඔක පොඩ්ඩක් වින්ටර් ජිනෝ ටිකක් ගන්න තමයි තියෙන්නේ. නෑ සමහරවිට එහෙම වේදනාවක් නෙමෙයි ටිකක් දෙනානට හරියටම පරියන්කෙදිත් ඒක පුරුදුයිනේ. ඔව්. හැබැයි ඒක ඉතින් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් වරදක් නෑ. ඒ කියන්නේ මෙතන හොඳ එක අතකින් බැලුවාම වේදනාවන පස්සනාවට සුදුසු අමුද්‍රව්‍යයක් තියෙනවා. ඒක හැබැයි බොහොම අර ඒකත් එක ගැටෙන්නේ නැති බොහොම සරල මනසකින් නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ වේදනාව දැන් කරදරයක් ඒක මේ සක්මනටත් බාධාවක්. මේක ඉක්මනට මම අයින් කරගන්න ඕනේ කියලා අප ඒ ආකල්පය આવොත් වැරදි. එහෙම නැතුව මේකත් මේ සක්මනේදී පාද දැනෙනවා වගේම දෙයක් ඇලුවා වගේ බලාගෙන එච්චරයි. ඒ කියන්නේ මේ ඕනනම් එතෙන්දී සක්මන නවත්තලා දැන් තියෙන්නේ නතර වෙච්ච වේදනාවක් නේ තියෙන්නේ. සක්මන හිමීට නැවැත්තුවා. කොහෙන් හරි වාඩි වුණා. වාඩිලා ඒක දිහාම බොහොම අර අපි වේදනාවක් දිහා බලන්න ගියාම දුක් වේදනාවක් දිහා බලන්න ගියාම අපේ හිතේ තියෙන හුඟක් වෙලාවට අර ඒක බැහැර කරගැනීමේ උවමනාවක්. එහෙම නැතුව මේක දිහා යන්න පුළුවන් නම් බොහොම මධ්‍යස්ථ මනසකින් වරදන්නේ නැහැ. හොඳයි. මේ මෑනිය පොඩ්ඩක් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් හොඳයි. හොඳයි තේරුණා සම්. කොහොමද මේ අද සක්මන? ශ්‍රවණද සක්මන මුලින් මේ පාදවල පතුල් වලට හිත යොමු කරගෙන ඔව් සක්මන කරගෙන ගියා. කරගෙන යනකොට අර මුලදී බිම වදිනවා තේරෙනවා. ටිකක් වෙලා යනකොට කකුල් බිම වදින එකක් තේරෙන්නේ නැතුව යනවා. හරි. කය සම්පූර්ණයෙන් වගේ කය උඩුකය නැති වෙලා යනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ දැනුම නැති වෙනවා. ඒත් එක පාද යනවා කියලා තේරෙනවා. ඒකත් ටිකක් වෙලා යනකොට ඒ දැනෙන එකත් ටික ටික අඩු වෙනවා නිකන් පාදේ යනවා ඒ උනාට අර ඊතරම් දුරට දැනීමක් නැහැ වගේ වෙනවා. ඔව් කමන්නේ. ඒක තමයි දැන් කියන්නේ අපේ අරමුණ නිකන් ෂය වෙලා යන්නත් ඕනේ. අරමුණ විරංජන වෙලා යන්නත් ඕනේ. අරමුණ විරංජන වෙලා ගියාට පස්සේ බලන්න අර සක්මනේදී ආපු ස්වභාවය එනවද කියලා. ඒකයි උදන සමායන මේ පරයන්කේදී ආපු ස්වභාවය එනවද කියලා. ටිකක් දැනෙනවා කයට සැහැල්ලු ගතියක් දැනෙනවා කියන්නේ. හා හා. කියන්නේ දැන් ඔතෙන්දී අපි හුඟක්ම අපි අපිට වරදින්නේ අපි අර සක්මනේදී ටිකක් බලෙන් වැඩේ කරනවා. දැන් එහෙම එහෙම නොකර මේ ගාන්ට සක්මන වැඩෙනවත් එක්ක භාවනාව වැඩෙනවත් එක්ක අපිත් ඒකට අනුගත වෙන්නයි තියෙන්නේ. අපි අපි ටික ටික අත අයින් කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලෙන් මේක අත දාලා කරන්නේ. ටික ටික ටික මේක වැඩෙනවත් එක්ක අත අයින් වෙන්න ඕනේ. ඊට ඉබේ යනවා. ඉබේම ඇවිදිනවා කියලා තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ අන්තිමට අර දැනුම් තියෙනේම ඔක්කොම අඩු වෙගෙන යනවා දැනුමක් නැහැ වගේ. ඔව්. සැහැල්ලු ගතියකුත් දැනෙනවා හිතට. අර තදයටම පරයන්කේ වගේ දැනෙන්නේ නැහැ. ඔව්. පරයන්ක ඒ දැනෙන්නේ නැහැ. ඒ තරමටම දැනෙන්නේ නැහැ එහෙම සැහැල්ලුවක් එච්චරම එහෙම එන්නේ නැහැ. එන්නේ නැහැ. ඉතින් මොකද මේක යමක් අපි කරනවනේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ තව ටිකක් කොහොම යනකෝ එහෙනම් වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ප්‍රධාන දේ අපි තේරුම් ගන්න තියෙන්නේ සක්මනේදී දැන් අර මෑණියන්ට මේ කියන්නේ අරමුණකින් තොරව ඉන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවානේ. ඒ ඒ తත්වය මේ කියන්නේ ඕන වෙලාවක ගන්න පුළුවන් මට්ටමක් තමයි හදාගන්න තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ කියවනේ පරයන්කටත් වාඩි වෙලා අරමුණකට සිත යොමු කරන්නේ නැතුව නිකම් බලාගෙන ඉන්න කියලා. ඒකෝර අද උදේ එහෙම කරගෙන ඉන්නකොට සිතුවිලි එනක එන සිතුවිලි දිහා බලන්න කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. එහෙම ඉන්නකොට ටිකක් වෙලා එනකොට සිතුවිලි මොකුත්ම ආවේ නැහැ මට. හරි. ඒත් එක්කම දැනුණා කය නොදැනී ගියා වගේ. හා හා ඒත් එක අර සෑහළු තැනට ගියා. හරි. එච්චර තමයි ඉතින්. ඒ කියන්නේ එතෙන්ට ගියා නම් දැන් ඒ එතන කොච්චර ඉන්න පුළුවන්ද? ඒක ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඒ ඒ ස්වභාවය තමයි ආයි සක්මනේදී ගන්න තියෙන්නේ. නෑ අන්තිම අලුත් දෙයක් නෙමෙයි. ආයි අර තරම් හුඟක් මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් ඔය ඉඳගත්tාම විනාඩියෙන් විනාඩි 5න් විතර ඇවිල්ලා තියෙනවා එතනට. එච්චර වෙලක් යන්නේ නැහැ. එච්චර යන්නේත් නැහැ. අන්න ඒකයි. ඒකම තමයි අතනක් තියෙන්නේ. ආයෙ ඉතින් සක්මනේදී කියලා ඒ කියන්නේ දැන් ඒ තැන අපිට හුරු වෙන්නයි තියෙන්නේ. අපි නිකන් හිතන්න තැන් රාශියක් තියෙද්දි දැන් සක්ම ඉඳගෙන කරන භාවනාවේදී ඔන්න මේ තැන හම්බ වෙනවා. අපි ඔන්න අපි තුමු මේකේ ලේබල් එකක් දාගත්තා කියලා. ඒ ලේබල් එක තියෙන දේම ඔන්න සක්මනේදී එතෙන්ටම හිත දාන්නයි තියෙන්නේ. ඒ ඒක අපිට මේ මුලදී ටිකක් සෑහෙන්න වහන්සලා මේ විදිහට භාවනාවක් වඩලා ත්‍රිලක්ෂණේ වඩලා තමයි හම්බ වෙන්නේ. හැබැයි ඒක නැති දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපිට උරුම උරුම වෙන දෙයක්. නිසා බලන්න සක්මනේදීත් අර තරම් දැන් මෑනියෝ කියන්නේ අරමුණු එකමයි ගිහිලා තියෙන්නේ. ඒකයි දැන් තන තන මග හැරිලා තියෙන්නේ. ඒ නිසා ඔව්. ඒ නිසා එච්චර මේ වෙන්නේ නැතුව මේ සක්මනේදී හිත දිහාම බලන්න. ආයේ ආයේ මේ පාදවලට දාන්න යන්න එපා. ඔව් පාදවලට දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැනෙන අරමුණු වලට දාන්නේ නැතුව බොහොම සක්මනේ නිකන් කය පොඩ්ඩක් ඇවිද්දවනවා හිත දිහා බලාගෙන. හිතේ ඔන්න සිතුවිලි කීපයක් එනවා. ඒ ටික ඔහේ යන්න අරිනවා. ගියාට පස්සේ ඔන්න ආයෙත් අතෙන්ට හිත යන්න ඕනේ. හිත යાવી. දැන් හිත එතෙන්ට ගියා නම් ආයේ මේ පාදවලට එක එක දේවල් දැනුණා කියලා ඒවා බලන්න යන්න එපා. අද මට හිතෙන්නේ වෙලා තියෙන වැරදි තමයි අර පාදවලින් පටන් ගත්තේ. එතකොට අන්න ඒක ඔක්කොම ඡය වෙලා යන්න ඉතින් කාලයක් යනවා. එතකොට කෙලින්ම හිතට දාගත්තා නම් හිත හිතේ අරමුණු ටික නැති වෙලා ගියාට පස්සේ කෙලින්ම අතෙන්ට හිත යනවා. එතනින් යන්න ලේසි. හොඳයි. පරියන්කේ ඉනකොට ස්වාමීන් වහන්සේ නිශ්චල තැනට ගියාම ටිකක් වෙලා යනකොට එක එක දේවල් දැනෙනවා වේදනා මේ. එහෙම කියන්නේ දැන් සමහරට සියුම් වේදනාවක් ඇති වෙලා නැති වෙගෙන යනවා. ඒ නැත්තම් කයේ සිසිල් වීමක් වගේ වෙලා ඇති ඇති වෙලා නැති වෙගෙන යනවා. ඒ වගේ එක එක දැනීම් ඇති වෙලා ඒව නැති වෙගෙන යනවා දැනෙනවා. වරදක් නැහැ. ඒක දැක්කයි කියලා වරදක් නැහැ. දැන් ඕන ලාවක් ඉන්නත් පුළුවන්. දැක්කා. ම්ම් එදිනදා කටයුතු වලදී කොහොමද හිතේ තත්ත්වය? දැන් ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ හුඟක් වැඩ කරනකොට මම අර සිත යොමු කරන්න හදනවා මේ සැහැල්ලු බවට. සමහර අවස්ථාවල ඒක දැනෙනවා. දැනෙනවා කිව්වේ. මුල සෝදනකොට එහෙම. ඔව්. මුල සෝදනා වගේ කරනකොට වතුර ගෑවෙනවා දැනෙනවා ඒ උනාට සිත යනවා අර සැහැල්ලු බවට. අන්න හරි. ඒක තමයි වර්ධනය වෙන්න තියෙන්නේ. අපිට ඔය කියන්නේ මේක අපි නිකන් අර චිත්‍රයක මේ කැන්වස් එක දිහා බලන වගේ දෙයක් තියෙන්නේ. ඒක නැති දෙයක් නෙමෙයි. චිත්‍රේ අපිට අපි ජීවත් වෙන්නේ චිත්‍රෙත් එක්ක. හැබැයි චිත්‍රය තියෙන්නේ කැන්වස් එක උඩ. දැන් මේ අපිට හිත භාවනාව හරහා හුරු වෙන්නේ අර චිත්‍රය අතහැරලා දාලා කැන්වස් එකේ ඉන්නා වගේ පැත්තක් තමයි යන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සර්. හරි. දරුවන් සර්. මට දැන් අර ඉස්සෙල්ලා මේ නෑනියන් කියපු එකකින් මට චුට්ටක් ඒකට පිළිතුර ලැබුණා. ඔව්. ඒ වෙලාවට මට චුට්ටක් දැනගන්න ඕනේ මේ ෂණික සමාධියයි වෙහිස වෙලා ගන්න සමාධියයි අතර වෙනසක් තියෙනවද කියලා. නෑ වෙහෙස වෙලා ගන්න සමාධියක් කියලා. නෑ කියන්නේ දැන් ගොඩක් වෙලා දැන් ආනාපාන සතිය කරනකොට ගොඩක් වෙලා වෙහෙස වෙන්න ඕනේ මේ එකපාරට මෙන්නේ නෑනේ. ඉතින් අර ෂණික සමාධියේ මේ දෙකේ වෙනසක් තියෙනවද කියලා අහන්නේ. නෑ අපි ෂණික සමාධිය කියලා සාමාන්‍යයෙන් කියනවා ඔය වගේ කියන්නේ විවිධාකාර ධාතු ලක්ෂණ නිරීක්ෂණය කර කර ඉඳීම හරහාත් සමාධියක් හැදෙනවා. එතනත් ඒ කියන්නේ උපචාර සමාධි මට්ටමක් හැදෙන්න පුළුවන්. ඒකට තින් ෂණික සමාධියක් කියන කියන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දී අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැබැයි අඛණ්ඩ සතියක් තියෙනවා. එතනත් ෂණික සමාධියක් තමයි හැදෙන්නේ. අපි අතෙන්දී ඔය මහන්සිලා ගන්න සමාධියක් කියලා එහෙම එකක් නැහැ. මේ ආනාපාන සතිය හරහා තින් සමත පැත්තකට හිත වර්ධනය වෙන්නත් පුළුවන්, විපස්සනාවෙන් යන්නත් පුළුවන්. සමත පැත්තකින් යන සමාධියේ ඉතින් තියෙන්නේ අර ඒක අරමුණෙන් බැහැ ගැනීමක් වගේ දෙයක්ින් තමයි එතන යන්නේ. ශරීර සමාධිය කිව්ව ස්වාමීන් වහන්සේ දැන් මට අර මම මුලැමැද අග කියලා මට හිතනකොට ඒ මේ පරයන්කේ වඩලා හිතනකොටම සමාධිය වැඩෙනවා. ඒකයි මම ඇවි මේක හොඳ මතිද කියලා. ඒක තමයි අර ප්‍රධාන දේ අපි විපස්සනා පැත්තෙන් යද්දී අරමුණු සහිතව යන්නේ. මුලින් අනිවාර්යෙන් මේ සංස්කාර ධර්මයන් නිරීක්ෂණය කරන්න ඕනේ. ඒකයි ධාතු ලක්ෂණ වශයෙන් වෙන්න පුළුවන් වේදනාවන් වශයෙන් වෙන්න පුළුවන් සිතුවිලි වචන වෙන්න පුළුවන් මේවා තමයි අමුද්‍රව්‍ය වෙන්නේ මේවා නිරීක්ෂණයකින් තොරව විපස්සනාවක් වෙන්නේ නැහැ අපි කෙලින්ම අපි මේ හිතට මේ ආනාපාන සතිය චුට්ටක් වැඩපු ගමන් හිත සමාධි වෙනවා කියන්නේ හුඟක් වෙලාවට මේ අර දේ වෙන්න ඉඩ තියෙනවා අපි මොකද මේ දේ කරලා නැත්තම් ඔව් සමහරවිට කෙනෙක් මේක කාලයක් තිස්සේ කරනකොට ආනාපාන සතියනොත් මෙතෙන්ටම ගෙනල්ලා දානවා නමුත් අපි කිසි දවසක විපස්සනාවක් නොවඩපු කෙනෙක් මේ ඒ කාර්මුණක් දිහා බලන් ඉදීමෙන් හිත එකඟ කරලා යන්නේ සමත සමාධියකට. එතකොට එහෙම එන එක වැරදි නේද සාම? වැරද්දක් නෙමෙයි. ඒ සමාධිය පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා. කියන්නේ අපි සමත සමතය සමත භාවනාව සමත භාවනාව හරහා හදාගත්ත හිතේ එකඟතාවය ඊළඟට විපස්සනාව සඳහා ප්‍රයෝජන වෙන්න ගන්න පුළුවන්. වරදක් නැහැ. ඔව්. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ උපදේශ පරිදි ඊයේ දිනේදී මට පිම්බීම හැකිලීම් පිළිබඳව හිතවන්න කිව්වනේ. මම ඉතින් ඒ විදිහට පාරයන්කේ යෙදී හිටියේ අද උදේ පාන්දර. එතකොට උදේ පාන්දර මේ පාරයන්කේදී ඉන්නකොට ටිකක් වෙලා යනකොට එකපාරට අරමුණක් ඇවිල්ලා ඊට පස්සේ මුකුත්ම නෑ අර පිම්බීම හැකිලීම් දැනෙන්නේ නැහැ මුකුත්ම හිතේ ලොකු හිස් බවක්. දැනුණා. ඉතින් මම එහෙම සාමාන්‍යයෙන් මම උඩමළුවේ පරයන්කේ හිටියා මේ පාලත් හිටියා. කොමාරි මම විනාඩි 45ක් විතර හිටියා. මට එහෙම කවදාවත් ඉන්න බෑ එච්චර වෙලා ඇත්තටම. සාමාන්‍ය පැය භාගයක් විතර ඉන්න පුළුවන් ඊට පස්සේ ආපහු සක්මන් කරනවා. මොකද අර වැඩියෙන් මම පුරුදු වෙලා තියෙන්නේ සක්මනට හින්දා. ඉතින් අද එහෙම හිටියා. හැබැයි ඒත් පස්සේ මට දැන් සිතුවිලි මෙහෙම ඇවිල්ලා ඒක නැති වෙලා ගියා. හිතේ මොනවත්ම නැහැ. කිසිම මුකුත්ම නැහැ. හරි. හිස් බවක්ම තියෙන්නේ. හරි. එතනින් පස්සේ මම මේ සක්මන යෙදුනා. අර ඔබ වහන්සේ කිව්ව විදිහට අර ඒ ගැන අවධානයේ ඒ වෙලාවෙත් දැන් හිතේ තියෙන හිස් බව දැන් උනත් අර මුකුත් හිතේ නැහැ. හරි. ඉතින් මම දන්නේ නැහැ මොකද්ද කියලා මට පොඩ දැනගන්න ඕනේ. දැන් හිත අපි යනවනේ. <laughs> ඊට පස්සේ මොකද වෙන්නේ දන්නේ නැහැ ඊට පස්සේ. තව ටිකක් අරකත් එක්කම යන්න. ඒ කියන්නේ ඔතදී කියන්නේ අපි කලබල වෙන්න ඕනේ නැහැ. එකපාරටම මේ අරමුණු වලින් තොර වෙන මේකට යන්න අපි මේ කියන්නේ මේ මෙතනින් හොඳට Java හදාගත්තා නම් ඒක අපිට භුක්තියට සින්න වෙනවා. මම ඒක බලෙන් එහෙම කරපේ ගන්න නෙමෙයි. ඒක තමයි. ඔව්. දැන් නිකම්ම මේ දැන් මට මතක් මතක් වෙන කපාට දැන් ගෙදර එහෙම මතක් ළමයි මතක් වෙනවා. එහෙම එහෙම මතක් වෙනවා. මතක් කියලා ආපහු ඔක්කොම නෑ ඔය මුකුත් වැඩක් නෑ. එහෙම කියලා ආපහු මට හිතෙනවා. දැන් එතකොට හිතේ මුකුත් නෑ. දැන් මට හිතෙනවා දැන් ගෙදර ගියාට පස්සේ ඔක්කොම පාවෙලා යයි දන්නේ. ගාලල්ල අර ලොකුසනස කියනවා වගේ. එහෙම කියලා කියන්නේ නෑ. මුකුත්ම නැහැනේ දැන්. දැන් ළමයි ගැන වුණත් අර දැන් එහෙම නිකන් බැඳීමක් නැහැ මුකුත් නැහැ වගේ. ඔය මුකුවත් උන්නේ නැහැ වගේ එහෙම කියෙමඩ හිතෙනවා. ඒකම තමයි පසනාවෙන් හදලා දෙන්නේ. අපි අපි අපි බලන් ඉන්නේ මේ ඔක්කොම ටික ඒකත් ඕනේ මේකත් ඕනේ මේකත් ඕනේ. ඔක්කොම ටිකක් තරම් නිවන් දකින්නත් ඕනේ. <laughs> එහෙමනම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් හිතේ විපස්සනාවක් ඇති වුණා නම් ඕනම කෙනෙක්ගේ අතහැරීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර කලින් තරම් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයක්. අල්ලා බදාගන්නේ නැති ස්වභාවයක් ඉක්මනින් ප්‍රතික්‍රියා නොදක්වන ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. එහෙම වෙලා නැත්නම් ඉතින් විපස්සනාවක් වෙන්නලා නැහැ. නෑ මට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පහදලා දෙන්නකෝ දැන් මම ගියහන් පස්සේ ඒ වැඩ කටයුතුත් එක්ක දැන් මම මට ගෙදර අපේ ගෙදරත් නිකන් පන්සල වගේ කවුරුත් නැහැ. නිදහසේ හරි පහසුයි භාවනා කරන්න මම භාවනා කරනවා. දැන් සෑහෙන කාලෙක ඉඳලා. නමුත් තනිකර ඒකටම යෙදිලා ඉන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. එහෙම යෙදෙන්න විදියකුත් නැහැ. ඔව්. එහෙම අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී දැන් ක්‍රමානුකූලව අර විදිහට හොඳට අරමුණු බලබලා ඉඳලා ඉඳීම හරහා හිත අරම නිදහසකට යනවනම් ඒ නිදහස වර්ධනය කරාට වර්ධන්නේ නැහැ. එහෙමනම් පොඩ්ඩක් ඒ පැත්තෙන් යමු. දැන් කියන්නේ හැයන කාලයක් තිස්සේ කරන කෙනෙක් නම් හැබැයි දැන් මම මෙහාට නම් ආවේ පළවෙනි වතාව. මීට කලින් මම අර විපස්සනා ඒ සීලවති සෙවනේ කමන්නේ කොහේ හරි කමන්නේ භාවනාව වැඩෙන්නයි ඕනේ. ඔව් එහෙදි කරලා තියෙනවා. නමුත් එහෙදි සක්මන කරානේ. ඉතින් මගේ තව එක ප්‍රගුණ වුණා. තව ගොඩාක් දේවල් මම මෙහෙදි ගොඩාක් ඉගෙන ගත්තා. බොහොමසෙ ගොඩාක් පිං. ඉතින් ඒ තුලින් මට මේකෙදී මගේ සාමාන්‍ය ජීවිතේ පැවැත්මත් එක්ක මට මේක කරගෙන යන්න ඇත්තටම ඕන වෙන්නේ. ඒකයි මම මං අහන්නේ මෙච්චර. <laughs> ඒකෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ ඇති වෙන එක්තරා අන්දමක කියන්නේ ගැටලුව වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, ගැටලුවක් දිහා නිවැරදිව දකින්න පුළුවන් ශක්තිය තමයි එක පැත්තකින් වර්ධනය වෙන්නේ. ගැටලුවම තමයි මේ විපස්සනාව එක පැත්තකින් පෝෂණය කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු හිතන්න දැන් ගාක් හිතුවිලි බහුල, කෙලස් බහුල හිතකින් ප්‍රශ්නයක් දිහා බලන විදිහයි කෙලස් පුළුවන් තරම් අඩු පැහැදිලි මනසකින් ඒ ප්‍රශ්නෙම දිහා බලන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඒ බඳු තත්ත්වයක් තමයි හදලා දෙන්නේ විපස්සනාවෙන්. ප්‍රශ්න නැතිවීම නෙමෙයි. අපිට කොහොමද ජීවිතේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් විපස්සනාවක් හදපු කෙනෙක් ඒ අටලෝ දහමට බොහොම ශක්තිමත් විදිහට නිවැරදි විදිහට මුහුණ දෙනවා. ඒ කියන්නේ හැම දෙයක් හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලලා කොයි දේ වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ඔව් කමන්නේ. ඒක ඒ ඒ ඒ වෙලාවේදී ඒ විදිහට ඉතින් හිත ක්‍රියා කරાવી. අර ඉස්සෙල්ලා තරම් ගැටෙන ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක්, මුලා වෙන ස්වභාවයක් නැතුව බොහොම උපේක්ෂා සහිතව අන්තගාමයකට අන්තගාමී වීමකින් වීමකින් තොරව ඉතින් මම කියන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මට සායනස දැන් මේ ටික කාලෙක ඉඳන් මට හිතිලා තියෙනවා මේ මට වෙලාවකට මගේ දරුවෝ දරුවා කියන මගේ ලොක් දුව ඇත්තටම කියනොත් එයා කියනවා කියලා දැන් අම්මට මොකුත් හැංගීමක් නැහැ ඔහේ ඉන්නවා අම්මා කියලා. දැන් එයාලට තේරෙන්නේ මං එයා ගැන බලන්නේ නැහැ සාමාන්‍ය ගෑනු දරුවෝ අම්මගේ අවධානය විශේෂයෙන් බලන්නේ කොච්චර සම්පත් තිබ්බත්. ඉතින් මට තියෙන <laughs> ප්‍රශ්නේ දැන් එයා එක ලක්ට කියනවා අම්මා අපි ගැන දැන් මුකුත් බලන්නේ නැහැ. ඉතින් මම ඒත් කිව්වා දැන් අම්මා හෙට මැරුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම මට එහෙම ඇත්තට එහෙම දැනෙන්නේ නැහැ වගේ මං ඔහේ ඉන්නවා නිකන්. ඔව් ඒක තමයි. ඉතින් එතන මට වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් උතන්දි ඉතින් අපි දැනගත්තා කියලා මොකද්ද තියෙන වැඩේ? ඒක මට මේ උපදේශයක් දෙන්න පුළුවන් දෙයට ඒක පැහැදිලි කරලා දෙන්නේ කොහොමද නෑ මම කියන්නේ ඉතින් තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරගෙන යන්න එච්චරයි නෑ ඒවා ඉතින් කරලා ඉවරයි දැන් යා කිසි අඩුපාඩු මම මේ වැඩ ටික <laughs> කරගෙන යන්න ආයි අපි මුකුත් මවාපාන්න දෙන්න දෙයක්වත් නැහැ නිකන් එන එන දෙයට එතන එතන සතියෙන් පෙන්ලා දෙන ආකාරයට මොහොන දෙන්නයි තියෙන්නේ අපේ හිත රැකගනිමින් හිත මුලා වෙන්න මුලා වෙන වාරයක් පාසා හිත මුලාවෙන් මුදවා ගනිමින් යන්නයි තියෙන්නේ ඉතින් අපේ අපි එහෙම කටයුතු කරද්දී ඒකම අනිත් කෙනාට නිහඬ බඩක් වේවි. ඒක පස්සේ අවබෝධ වේවි නේද? වේවි. ඔව්. දැන්ම ඉතින් ඒගොල්ලන්ට හිතන්න අමාරුයි. ඔව් තේරෙන්නේ නැහැ ඒ අවස්ථාවට අනුව පුළුවන් විදිහට යෙදෙන එකයි තියෙන්නේ නේද? එහෙමයි. ඔව්. හොඳයි. හොඳයි. දැන් හුඟක් සමාධිය මම කියන්නේ සමාධි පැත්ත ප්‍රගුණ කරොත් අපි සමත සමාධියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සමත සමාධියක් වුණත් හුඟා ප්‍රගුණ කරාට පස්සේ ඒ ඒ සමාධි ශක්තියෙන් සෑහෙන්න වළක්වනවා. කෙලෙස් යටපත් කරනවාමයි. ඒක තමයි. බලන්න පොඩ්ඩක් ඒ කියන්නේ සිතුවිලි මොකක්වත්ම එන්නේ නැහැ. කොච්චර කල් විතර ඔය සමාධිය වැඩුවද? මේ මේ මෙහිට ආවට පස්සේ තමයි සාම. ඒ අවුරුද්දක් විතර? අවුරුද්දක් නැහැ. මාස 6ක්. මාස 8ක් විතර. මාස 8ක්. ඒ ඇති. කියන්නේ අපි කියන්නේ ඕනම සමාධියක් කියන්නේ අපි නිතර නිතර ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න විශේෂයෙන්ම සමත සමාධියක්. ඒකෙන් අර වගේ මේව කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මම නම් කියන්නේ තිබුණට වරදක් නැහැ. පුළුවන් තරම් يعني හිතේ දැන් කොහොමත් සමාධියක් හැදිලා තියෙන්නේ. සමාධි ලක්ෂණයක් කොහොමත් තියෙනවා. ඒ නිසා දැන් මීට කලින් හැබැයි ආනාපාන සතියෙන් ඔය මාස 6 තිස්සේ ආනාපාන සතිය වඩපු විදිහ මට පොඩ්ඩක් ආයි කියන්න. ඉස්සෙල්ලා කරා. ඊට පස්සේ දැන් මට හිතුණා අර මුලැමැදාග කියනකොට මට ඊට ඉක්මනින් සමාධිය වැඩෙනවා. මුලැමැදාග බලනකොට. ඒක වරදන්නේ නැහැ. ඒක වරදන්නේ නැහැ. ඉක්මනටම සමාධිය වැඩෙනවා. ඊට පස්සේ මම අරකත් ඇරලා අරකම කරා. ඉතින් ඒකෙන් මම ඒකයි මට ශනිකවම එනවා විනාඩියකින් දෙකකින්. හිත එකඟ වෙනවා. හිත ඔව්. කමන්නේ ඒ ඒ එකඟතාවය දැන් පුළුවන් තරම් මේ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න වේදනාවන් නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්න. ඔව්. අරක හිර වෙලා ඉන්න යන්න එපා. ඔව්. හුඟක් වෙලාවට මේ හිත එකඟ කරන එක සමාධිය මේ කියන්නේ ආනාපානෙන් කළා දෙනවා. ඒ එකඟතාවය පාවිච්චි කරන්නම වෙනවා. හිත දිහා බලනවා වෙනුවට මේ කයේ දැනෙන දේවල් දිහා බලන්න. ඔව් එහෙම ඉන්නකොට අර උදරයේ චංචල ගතියෙම ගොඩක් දැනෙන්න ගත්තා මේ දවස් ටිකේ. හිස හිස් මුදුනේ නලියනවා ගතියක් තිබුණා. හරි. එහෙම තිබුණා. ඔව්. මේ ටික يعني මේ ටිකක් ටිකක් يعني අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්නයි තියෙන්නේ නිරීක්ෂණය කිරීම සඳහා. හොඳයි. දරුවන් සන්නයි. මුකුත් අද කියන තියනද? නේද? තොරතුරු මොනවාද? ඔව්. පෙරවන් සර්ණේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඊයේ භාවනා කරගෙන යනකොට හිතේ අර තිබුණනේ බොහෝම නික්ලේශී ගතිය, ප්‍රමුදිත ගතිය තිබුණා. හොඳට තිබුණනේ. ඔව්. හරි ප්‍රබෝධයක් තිබුණනේ. ඔව්. අද එච්චරම අර එච්චරම නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන ගතිය තියෙනවා. අර ඊයේ නිකන් හරි නිකන් ඉල්පෙන ගතියක් වගේ හිතේ ප්‍රබෝධය තිබුණා. අද ඒ වුණාට එතනම වුණත් සිතිවිලි ආවේ නැති වුණා. අර ප්‍රබෝධමත් ගතිය නැහැ නිකන් ඒක නිකන් හේබාල වගේ යන්න එහෙම වගේ තියෙනවා. ඒ වෙනස් වීම තියෙනවා. හැබැයි ඒ වෙනස් වුණේක මට නිකන් ඒක නිකන් හිතට දෝමනසයක් වගේ නිකන් ඒ වගේ මොකද්ද මේක නිකන් දුකක් වගේ දුකක් කියන්නේ ඉතින් මේක ඊයේ තිබුණු ගතිය <laughs> අද නෑ අද නෑ ඒ කියන්නේ හිතුවිලි ගලා එන්නෙත් නෑ එතනත් අර උන්නු තැනම උන්න අර තිබුණු වෙනසක් ආවා වෙනසක් වුණා අනිවාර්යෙන් ඔක වෙනවා ඒ කියන්නේ අපි ඕනම සමාධියක මුලින් ඕකට ගිහාම ඒකේ තියෙන සිලිලාරය කියලා අපි ලොකු සානසි කියන්නේ ඕනම සමාධියක මුලින් තියෙන ලොකු සිලිලාරයක්. ඒකේ ලොකු ප්‍රමෝදයක් තියෙනවා. හැබැයි ඕක දවස් හත් දෙකක් යනකොට එහෙම අර මැනියු යනවා හේ බාල යනවා. ඒක ඒක ඕනම දෙයකට වෙනවා. ඉතින් මං ඒත් හිතුවා මට මොකක් හරි වැරදි නෑ මොකුත් වෙලා නෑ. මොකුත් වෙලා නෑ. ඒ කියන්නේ සමාධිය වල ලක්ෂණේ තමයි. ඊයේ ඔය විස්තර කරද්දිම ඉතින් මට තේරුණා අද නම් එහෙම එකක් නැහැ කියලා. එහෙනම් බය වෙන්න එපා. ඒ කියන්නේ පස්සේ අන්තිමට එන්නේ උපේක්ෂාවකට විතරයි. අර වගේ ලොක්කු ලස්සන දේවල් ඔක්කොම ටික හැලිලා. නෑ මොකුවත් නෑ නිකන් ඔයේ අර නිකන් ඉන්නවා වගේ. හිතේ තියෙන දහසක් විතරයි. ඒක තනිකර උපේක්ෂාවකට යන්නේ. මුලින් තමයි අර විදිහට බොහොම හරිම ඉතින් අර වචන වලින් කියන්න බැරි තරම් තත්ත්වයක් තියෙනවා. හැබැයි ටික ටික ටික ඔක්කොම ටික වගේ තමයි හිතුනේ. ඒක තමයි. ඊට පස්සේ තියෙන හිතේ නිකන් නිදහසක් විතරයි. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් විතරයි. එහෙමයි. එච්චරයි. ඒ ඒ තත්ත්වය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. නැත්තම් අපි අර වගේ දෙයකදී අපි සමාධිය අල්ල ගැනීමක් නේ තියෙන්නේ. මේ සමාධියට ඔන්න කැමැත්තක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. දැඩි කැමැත්තක් තියෙනවා. ඒක ඒකත් අවශ්‍ය නැහැ. එතනක් තියෙන ක්ලේශයක්. ඒකත් ඕනේ නැහැ. කොහොම මේ කෙලසුන්ගෙන් කෙලසුන්ගෙන් හිත නිදහස් කරගන්නවා. අපි තුම හිත මොකක් හරි ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ නිදහස් කරගත්තා. නිදහස් නිදහස කියන්නේ නිකන් හුදු උපේක්ෂාවක් විතරයි. එච්චරයි. එතන තමයි එතන තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්නන, يعني පරිණත බවක් තියෙන්නේ. අපි හිතන්න දැන් අපි පුංචි කාලේ අපි දමු සීනි බෝලයක් දීලා බොනික්කෙත් පෙන්නලා ඉතින් අපි උඩ පයින්නවානේ කොයිතරම් අපි දැඟලුවද ඉතින් දැන් වර්තමානයේදී වැඩි හිටියෙක් වුණාට පස්සේ අපිට ඒවට ලොකු ආසාවක් එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි. අපිට අරත් මුලින්ම දෙයක් හම්බුනහම අපි ඒ ගැන ලොකු ආසාදයක් තියෙනවා. නමුත් ඒක ටික ටික ටික ටික පුරුදු වෙන්න පුරුදු වෙන්න ඒකේ තියෙන ඒ ආසාද පැත්ත අයින් ගලා කොහොම නිකන් උපේක්ෂා පැත්තකට තමයි හිත එන්නේ. ඉතින් මම ඇත්තටම කියනවනම් අර මේක මට ඕන හැටියට මේක තියාගන්න බැරි වුණා නේද කියලාත් හරියට තිබුණා නිකන් අර මේ. එතන තියෙන්නේ තණ්හාවක් තියෙනවා. ඔව්. එතන තියෙන්නේ තණ්හාව. එතන තියෙන්නේ මේ මේ දැන් අපි අරමුණ දැන් එළියේ තියෙන වෙන අරමුණු අල්ලා ගැනීම වෙනුවට මේ දැන් ලැබිච්ච මේ සමාධිය අල්ලන් තියෙන්නේ. ඒකත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේකත් නිකන් අ මේක පදනම් කරගෙන කෙලස් වඩන්න යන්නත් එපා. ඉතින් මේක අල්ලන්න යන්නත් එපා. වෙන අරමුණු ආවහම ඒවා ඒවැ මුලා වෙන්න නොදී අතහැරලා මෙතනට වෙලා ඉන්නයි තියෙන්නේ. දැන් ඉස්සරහට ඉදිරියට කරගෙන යන දැන් අදින් පස්සේ අහන විදියකුත් නෙවෙයි. ඒක තමයි. ඉතින් මේ මේ தත්වෙමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. පුළුවන් තරම් සක්මනේදිත් බලන්න මේ தත්තර හිත දාන්න පුළුවන්ද? ඊළඟට පරයන්කෙදිත් මේ தත්ත්වේ පවත්වනවා. අනිත් කටයුතුවලදී බලන්න මේක මේ අපිට මුලදී ඔය වගේ ප්‍රතිපත්තියෙන් හම් වෙනවා. ටික ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මේක මේ නැති දෙයක් නෙමෙයි. මේක કૃතිම දෙයක් නෙමෙයි. කියන එක වැටහෙන්න ගන්නවා. එහෙමයි. දැන් සක්මනේදිත් නෑ. එතන අර ඇතිවීම නැතිවීම තමයි එතන අන්තිමට මට හැංගී ගියේ ඒක එච්චරයි. සක්මනේදිත් නිකන් හිත දිහා බලාගෙන යන්න. ඔව් මොකුත් නෑ. දැන් පුළුවන් තරම් අනිත් කටයුතු කරද්දිත් මේ හිත ගැන අවධානයෙන් ඉන්න. ඉඳලා හිතට එන එන කෙලෙස් හිත අල්ලන අල්ලන වෙලාවට නිදහස් කරගන්නයි තියෙන්නේ. එහෙමයි. ඔය පැත්තෙන් ටික ටික යන්නකෝ ආයි ඉතින් අපි හම්බ වෙමු. ආයි 8 වෙනි මාසේ තමයි හෙල්ලුම් පත්‍රය දාන්නේ. හොඳයි හොඳයි. තේරුවන් සර්. තේරුවන් සර්. ඔව්. ඔව්. තව කවුරු හරි ඉන්නවද බලන්න පොඩ්ඩක්. දැන් අපි සාමාන්‍ය මේකටම වෙන් වෙලා ඉන්නවා. ඔව්. සාමාන්‍යයෙන් ගෘහ ජීවිතයට ගියාම යම් යම් දේවල් යෙදෙනවා. ඌට අපිට සමහර වෙලාවලට විවේකයක් ලැබෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවකදී මේ ප්‍රමුඛත්වයේ දෙන්න ඕන සතිය පුහුණු කරන්න පවත්වා ගැනීම පුහුණු කිරීමටද ද නැත්නම් ධර්මකාරණයක් මෙනෙහි කිරීමට. ඒ කියන්නේ දැන් අපි කියමු පටිච්ච සමුප්පාදය. හරි. ඒ කොයි දෙයකටද අපි වඩා සුදුසු කොයි දෙයකටද වඩා සුදුසු? ඔව්. ඒක තමයි මාත් අහන්නේ. නෑ අපි මේ නිකම් අපිට ඔළුවට එනෝනේ. <laughs> ඒක තමයි. සමහරට. අය මේ මෑණියෙන් අහන්නේ. <laughs> ඔව් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට ඕන තරම් ඉතින් අපි පොත් කියවන්නේ නැති ඕන තරම් ඉතින් අපිට අවස්ථාව තියෙනවා ඉතින්. ඉතින් ඒක එක පැත්තක්. අපි තමයි අපිම තමයි තීරණය කරන්න තියෙන්නේ. මොකද අපි හුඟක් ওই විදිහට අරමුණු දාගන්න ගියොත් අපි වඩාගත් සතිය දන්නේම නැතුව අපි අතහැරලා යනවා. මොකද මේ ධර්මතාවයන් එකක්වත් මේ අපි මේ කෙලෙසුන් වගේ අපිත් එක්ක ඉන්න ධර්මතාවයන් නෙමෙයි. අපි සෑහෙන වෙහෙසිලා දිනු කරගත්තු දේවල්. ඒ හින්දා මේවා රැක ගන්න නම් අපි තව තව මේකම වර්ධනය කරන්න වෙනවා. එහෙනම් පුළුවන් තරම් ඒ කියන්නේ කියන්නේ පොතක් පතක් බලන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ අපි ටිකක් මේ තහවුරු වෙච්ච සතියක් මොහුකුරාගේ සතියක් ලැබුණාට පස්සේ ඔන්න ටික ටික බය නැතුව අත දාන්න පුළුවන් අරවට. එතෙක් පුළුවන් තරම් මේ ප්‍රායෝගිකව සතිය දිනු කරන එක තමයි වටින්නේ. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් අදත් අපි පැයකට විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පිංගුතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් ආරක්ෂා කරගෙන සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ කුසල් උතුම් නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.